අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 99 වෙනි නිවාසික භවන වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයේ අපි හඳුනා දීමේදී ඉදිරිපත් වෙච්ච කාරණා මතක් කරගනිමු. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු. ලිඛිත මාතයෙන් කාරණේ ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසර ස්වාමීන් ගරු ස්වාමීන් වහන්සේ මා 2012 සිට 2013 දක්වා අවුරුද්දක පමණ කාලයක් හොඳින් බුද්ධානුස්සති භාවනාව සහ මෛත්‍රී භාවනාව නොකඩවා දිනකට පැය දෙකක් වැඩුවෙමි. එහිදී මෛත්‍රී භාවනාව තුළින් විනාඩි 8ක පමණ කාලයක් පළවන ධානාංග අත්දැකීම ලැබුවෙමි. නමුත් 2014 සිට කාර්ය බහුල වීම මත භාවනා කිරීම නැතර විය. දැන් මා 2015 ජුනි මාස සිට ඔබ වහන්සේගේ දේශනා අනුව ආනාපාන සතිය වඩන්නෙමි. මේ දින දෙක තුලද ආනාපාන සතිය වැඩි වූ නමුත් පෙර මෛත්‍රී භාවනාව මෙන් මාහට ඉක්මනින් සමාධිමත් ලක්ෂණ පහළ නොවේ. එයට හේතුව මාසිත උදාසීන ගතියට ආනාපාන තුල්දීපත් වීමයි. මෛත්‍රී භාවනාව මෙන් මේ ප්‍රබෝධනවත් තත්ත්වයට පත් කරගන්නේ කෙසේද? මේකට ඒ වගේ මූලධර්ම උත්තරයක් දෙන්න පුළුවන්. මෛත්‍රී භාවනා කියනවා මෛත්‍රී මනෝ කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී කාය කර්ම කියලා තුනක්. ඒතර මෛත්‍රී භාවනා කියලා අපි හඳුන්ලා තියෙන්නේ මෛත්‍රී මනෝ කර්මය. හිත සකස් කරනවා සුවේ සඳහා. පරසත්තාන හිතානුභව ලක්කනා මෙත්තා. අන්‍ය සත්වයන්ගේ හිතසුව සැලසීම. ඉතිකේ සාක්ෂියට ගන්නේ Tamanට Taman හිතසුව සැලකීම. තමන්ගේ තමන්ට හිතසෝ සලසන්න බැරි කෙනා අලුගෝසුවෙක් විතරයි. කාටවත් මෛත්‍රී කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඉස්සලා අපිට මෛත්‍රී කරගෙන පස්සේ ලෝකයට මෛත්‍රී කරන කියනවා මෛත්‍රී මනෝ කර්ම. ඊට පස්සේ මෛත්‍රී වචනේ කතාවෙන් නැත්නම් මෛත්‍රී හිතකින් යුක්තව කතරි වචනයක් කතා කරනකොට නැත්නම් වචන කතා කරන මෛත්‍රී හිත එනවනම් ඒ ක්‍රියාවට මෙත්තා වචී කර්ම කියලා කියනවා. ඊට පස්සේ ක්‍රියාවක් කරනකොට මෛත්‍රී කාය කර්ම කියනවා. නිසා හොඳට පట్టල වෙලා Tamanට මෛත්‍රී කරන කාය කර්මයක් වශයෙන් Tamanගේ කායට මෛත්‍රී කරා. ඉතින් ඒක කලින් මෛත්‍රී කරුවා නම් බොහොම උද්‍යෝගයෙන් කරන්න පුළුවන්. මේ කය බොහෝ කලකිනි මිනිසත් බව ලැබගන්නේ ලැබිච්ච පූර්ණ මනුෂ්‍යකයක්. මේකට මෛත්‍රී කරන්නේ නැති නිසා තමයි අපි මේ අනුන්ට වෛර කරගෙන එහෙම නැත්නම් අනුත් එක්ක ගැටි ගැටි දඟලන්නේ තමගේ කයට මෛත්‍රී කරගන්න බෑ. ඒ නිසා මෛත්‍රී මනෝ කර්මය මෛත්‍රී කාය කර්මයක් බාටපත් කරගන්න පట్టල වෙලා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. ඒක තමයි මේ මම දැන් මෙතන ඉන්න එක තමයි ලෝකයේ කෙනෙකුට දෙන්න බුණ උස්සස්ම මෛත්‍රිය. Tamanට තියෙන සෝය මේ පట్టලට වාරිලා පట్టලේ ගැන සන්තෝෂ වෙනවා. ඉතාමත්ම උනන්දු දෙයක්. ඒක කොච්චර ශක්තිමත්ද කියනවනම් ඒක ඕන කෙනෙකුට දෙන්නත් පුළුවන් ඊට පස්සේ. තමයි මේ මොනක්වත් නැතුව නිකන් මහ පොළවේ වාඩි වෙලා ඒකේ සමමිතිකෝ සහැල්ලුවට වාඩි වෙලා ඒකේ Tamanට තියෙන ඒ සහැල්ලුව ලිහිච්ච ගතිය කිසිම කෙනෙකුට දෙන්න බෑ. ඒක හොඳට පුරුදු කරන්න. පුරුදු කෙරුවට පස්සේ ඒක හරහාම නිකම්ම ආනාපානට වැටෙයි ඕනෙත් නැහැ. ඒ ඒ මම මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවා කියන මෛත්‍රී අදහස හෝ මම මෙතන ඉන්නවා කියන සතිය හෝ දෙකම එකයි. ඔකේ මහා ලොකු දෙයක් ඇත්තේ නැහැ. මේ ප්‍රශ්නේ වර්ණන කරලා තියෙන නිසා මම මේ විදිහට උත්තරයක් දෙන්නේ නිසා හොඳට බලන්න. ඒ Tamanට Taman ඉඳගෙන ඉන්න තැන හොඳට පట్టලෝ වාඩි වෙන්න, සම්මිතිකව වාඩි වෙන්න, සෑහළුව වාඩි වෙන්න පුටුවක් හරි කමන්නේ. වාඩි වෙලා විනාඩි කීයක් තප්පර කීයක් Tamanට ඉඳගෙන ඉන්න කයට මෛත්‍රී කරන්න පුළුවන්ද බලන්න. එතකොට ওই දෙකටම පොදු හොඳ උනන්දු කාරක භාවනාවකුත් වෙන අතර Taman Taman ජීවිතේ ඉන්න හොඳම මිත්‍රයා බවට පත් වෙයි. ඊට පස්සේ ජීවිතය කියන්නේ බොහොම සුන්දර දෙයක්. ඒ නිසා මේක තමයි උනන්දු කරන්න තියෙන ක්‍රමය. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී හුස්ම රැල්ල ගෙවි යා යුතුයමද? ගෙවි නොගියත් හිත ඊතා සංසුන්ව ආනාපාන අරමුණ තුල පීඨා පිදීම වරංගතුල් පරිරංග කාලය පුරා නමුත් නිරන්තරයෙන් පුංචි පුංචි සිතුවිලි ඇවිත් යනවා. සිතුවිලි මතකත් නැහැ. නමුත් හරිම ශාන්ත පරයන්කයක්. මේ අවස්ථාවට කෙසේ මුහුණ දිය යුතුදයි ගෞරවයෙන් අවවාද පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් මේකේ පළවෙනිම ප්‍රශ්නේ තියෙන්නේ මේ මෛත්‍රියේදී මේ බාහනපනසති බාහනා කරනකොට අරමුණ ගෙවි ආයුතුද කියලා ඉතින් තන්නේ කර සුද්ධ පටලවා ගැනීමක් තියෙනවා. මේ භාවනාදී අසවල් දේවිය යුතුයි අසවල් දේවිය යුතුයි කියලා හිතනවා නම් ඒ මනුස්සයා මේ විපස්සනාව කියන එක දන්නේ නැහැ. විපස්සනා තියෙන වෙන දේ කියන එක විතරයි. අරක වෙන්න ඕන මේක වෙන්න ඕන කියලා කිව්වනම් දණු කඳේ ගැහුවා වගේ. කුරුසෙට තියලා එන ගැහුවා වගේ. ඉතින් මේ අල්ලපු ගෙදර එක්කනට අයින මානපාන තැම්පත් වෙලා මට තැම්පත් උනේ නැවුන්න ප්‍රශ්නේ. ඒකයි මම කිව්වේ ඊයේ කතා කරනකොට අර පලින් භාවනා කරපු අයගේ මේ වචන ඇහෙනකොට අලුත් කට්ටියට නිකන් බඩේ ලියන්න පටන් ගන්නවා වක්කාර එනවා. ඉතින් අඟර දඟර තමයි. මේ අර මූලික උපදේශ පන්ති මතක නැහැ. ඒ නිසා කරුණා කරලා මුල් උපදේශ පන්ති බලන්න එහෙම කිසිම තැම්පත් වීමක් මොකුත් නැහැ. ඊටත් ඉස්සලයින් කියනවා පැහැදිලිව මේ ඉන්න ඉරියව්ව බලන්න මොන්නම නඩුවක්වත් නැහැ. නඩුව පරදිනවද දන්නේ නැහැ දිනුවක් දන්නේ නැහැ ආනපනෙ ගත්තොත් නේ ඔක තැම්පත් වෙන ඔක්කොම ඉස්සෙල්ලා නෙමෙයි ඉඳගෙන ඉන්න බව බලන්න. හොඳට බලන්න කොච්චර වෙලා ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා. එතකොටමත් ওই කියන විවේකේ ලැබෙනවනම් ওই කියන මේ සහැල්ලු ගතිය ලැබෙනවනම් අපිට බලලා මැට්ටෙන් වුණාම අපිට මොකෝ මීවලනවනම් ඔබ පර්සියන් කැට් කෙනෙක් වෙන්න ඕනද නැත්නම් වල්බල්ලෙක් වෙන්න අපිට ප්‍රශ්නයක් නැහැ. මැට්ටෙන් හරි ගමන්නේ මීවල්ලනවා. ඉතින් බලන්න මොන වචනේ කිව්වත් පටලවා ගන්න හැටි. නිකමට හරි කිව්වොත් එම ධාන කියලා ඔන්න හෙට පටන් ගන්නවා. ඊට පස්සේ කිව්වොත් නිකමට හරි මුල බඳාක බලන්න ඔන්න තුන කියලා දෙන්න කියනවා. ඊට පස්සේ කිව්වොත් එම ස්වාමී මේ මේ ආනාපාන 11 ආකාරයක් තියෙනවා. අනේ මට 11 සැරයක් කියලා දෙන්නකෝ 11 ආකාරය. වචනයක් වරදින්න බෑ. මේ උගත්කමේ තියෙන පටලයිට. අර මූලිකව දීලා තියෙන සරල උපදේශ පන්තිය මතකවත් නැහැ. ඒක නිසා කරුණා කරලා ඔය ඇඟ දඬු කඳේ තියලා ඉර කරන්න එපා. කුරුසෙක තියලා ඇන ගහන්න එපා. කටුබෙරේ පෙරලන්න යන්න එපා. මේ වාඩි වෙලා පట్టල වාඩිලා මාත් එක්ක සන්තෝෂයෙන් මට කොච්චරලා ඉන්න පුළුවන්ද? ඊට පස්සේ හිත පිට ගියයි කියන්නකෝ. සදාකාලිකව යන්නේ නැණි ආයෙත් ගෙනල්ලා බලන්න ආධුනිකයෙක් වගේ ආයෙසරයක් මේ සක්මන් කරනකොට සක්මනේ තියලා බලන්න. ඉඳගෙන ඉනකොට ඉඳගෙන තියලා බලන්න. නිදාගෙන ඉනකොට නිදාගෙන ඉන්න එක බලන්න. පුදුම ලේසියි. මම බුදුරජාණන් වහන්සේ අමාරු කියපේක මම මේ ලේසි කරන්න කියන එක නෙවෙයි. මම මේ කියන්නේ මොන උපදේශ දුන්නා පටලවා ගන්න හැටි. ඉතින් මේ සාමූහික භාවනාවකට නැතුව තනි තනිව කමඨාන් සුද්ධ කරන්න ගියා නම් මං කවදද ඉවර කරන්න කියලා හිතා. හැම එක්කනම නරිය බල්ලේ කතාවක් ගොතාගෙන වෙල්ලි වල ඉතී පට්ටන්තර දිගාරින්න හදනවා මෙතන. මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මෙහෙම. කට්ටිය මේක දැන් දීපුවාම එක්කෙනෙකුට කට්ටියටම උණ බහිනවා. අනිත් නිසන්නවනේ ඉතින් මම ලොක්කනේ. බය වෙන්න දෙයක් නැහැ. ගහන එකයි තියෙන දෙක තුනක් කන රත් වෙන්න. අනික කට්ටිය නිකම්ම ඔළුව පාත් කරගන්නවා. ඒ නිසා මම කරුණා කරලා කියනවා ඔය මේ ඇහෙන දේවල් දරා ගන්න බැන්න කන් දෙකට පොරොප්පයක් ගහගෙන නිකන් මට ඇත්තටම සුද්දෙක් දුන්නා ගිය පාරේ යනකොට මේ පොරොප්පම දුන්නා මෙච්චර මිටියක් මම ගෙනාවා ඒක මයි බෑග් එකේ ඇති පොරොප්පයක් ගහ ගන්න ධර්ම සාකච්ඡාවේදී මේ ඇහෙන තොරතුරු දිරව ගන්න බෑ නේද හැබැයි හොඳට දෙන මූලික උපදේශපන් මතක තියාගන්න මේ මම දැන් මෙතන ඉන්නවා භවනා මුලත් ඔච්චරයි මැදත් ඔච්චරයි අගත් ඔච්චරයි. මට අරක උනේ නෑ මේක උනේ නෑ කියලා කියනවනම් මට සොරි කියලා හිතෙනවා. අනේ මෙච්චර දුර <laughs> දුර ඇවිල්ලා කාලා තියෙන මඩ ගොඩක පැටි. ඉතින් ඒ නිසා පළවෙනි වාක්‍යෙම ඒකට මම මේ තාම උත්තර දෙන්නේ පල්ලෑ කාලේ මට ඇහුනේත් නෑ. <laughs> ඇහෙන්නේත් නෑ. අර අර ජෝකර් එක ජෝක් එක දැකපු ගමන්. ඒ නිසා ආනාපානේ අල්ලගෙන ගහෙන්න යන්න එපා. ආනපනේ මතු වෙනවා නම් බලන්න. ගොරෝසු නම් ගොරෝසු බව දකින්න. කිටි මධ්‍යස නම් මධ්‍යස බව දකින්න. සියුම් නම් සියුම් බව දකින්න. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නේන දෙයට හැඩ ගැහිලා දිගට සතිය පවත්තන්න. එතකොට සමාධිය පිළිබඳ පටලවා ගන්නත් යන්න එපා. ආනාපානෙ පේන්නේ නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන ඉරියව්ව මුල් කරගෙන යන්න. එතකොට ওই ප්‍රශ්න ගොඩක් අඩුවේ කියලා මම හිතනවා. ගරු ස්වාමින්වහන්සේ ආදුනිකෙක් මී නිවසේදී භාවනා කරන විට බොහෝ සිතුවිලි පැමිණුණත් මෙහිදී භාවනා කරන විට එසේ වැළ නොකඩී සිතුවිලි නොපෙනුනේ නිවසේ කාර්යබහුල ජීවිතය නිසාද යන්න සිතුනි. නිවසේදී ඊළඟ වැඩේ හිතේ තියාගෙන භාවනා කරන නිසාද එසේ වන්නේ. එයින් අත් මිදන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. අන්තිම වාක්‍යය එය ඊළඟ වැඩේ හිතේ තියාගෙන භාවනා කරන නිසාද එසේ වන්නේ. එයින් අත් මිදන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඇත්තට මේක එච්චරම ලේසි වැඩක් නෙවෙයි. දැන් මෙහාට පස්සේ හිතවිලි අඩු වුණා නම් හොඳයි. නමුත් මෙහාට පස්සේ වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒක කිසිම එහෙම සාක්කයක් නැහැ. මේ මේ අරණියකට ආවයි කියලා හිතවිලි අඩු වෙනවයි කියලා. මොකද හොඳට බලන්න හිතවිලි තිබුණයි කියලා හුස්ම නොගෙන ඉන්නවද කියලා. එච්චරයි. ඊට පස්සේ බලන්න මේ හිතවිලි තියේදී හුස්ම ගන්නකොට හිතවිලි නැතුව හුස්ම ගන්න එකයි හිතවිලි සහිතව හුස්ම ගන්න එකේ දෙක යන්දම හරි දැක්කනම් ඕක තමයි ගැලවුම් මාර්ගය. ඒ නිසා කොච්චර හිතවිලි තිබුණත් උස්ම නතර වෙන්නේ නැහැ. බුදුහාමුදුර අපිට අල්ලලා දීලා එහෙම කොටි වලි ගියා. නෑවයි කියලා උස්ම නතර වෙන්නේ නැහැ. පොල් ගෑවයි කියලා ඉස්ම නතර වෙන්නේ නැහැ. කන්තුරුක ලිව්වයි කියලා හුස්ම නතර වෙන්නේ නැහැ. ඩ්‍රයිවිං කරුවයි කියලා හුස්ම නතර වෙන්නේ නැහැ. නිින්ද ගියයි කියලා හුස්ම නතර වෙන්නේ නැහැ. දිව්වයි කියලා නතර වෙන්නේ. ඉතින් මුද්‍රෙන් කියන්නේ දුවන ගමනොත් හුස්ම දිහා බලපන්. නතරලා බුදින ගමනොත් හුස්ම දිහා බලපන්. ලියන ගමනොත් හුස්ම දිහා බලපන්. පොල් ගන්න ගත්තොත් හුස්ම දිහා බලපන්. ගහ බැන ගන්නකොටත් හුස්ම දිහා බලපන්. බලපන් මේකේ තියෙන විවිධ ආකාර විවිධ සටහන්. එතකොට ඔක්කොම අර හුස්ම කියන නූලට එක එක මල අමුණනවා. හුස්ම ගන්නකොට නානවා. හුස්ම ගන්නකොට පොල් ගන්නවා. හුස්ම ගන්නකොට කතා කරනවා. හුස්ම ගන්නකොට ලියනවා. හුස්ම ගන්න ඔක්කොම දැම්මම පස්සේ ලස්සන මල් මාලයක් හැදෙනවා. එනිසා හිතවිලි නැතර කරන්න හදන්න එපා. ඒක අනිවාර්යයෙන් මෙනවා බුදු වුණාට පස්සෙත් ආවා සරුවචනාංශය. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ හිතවිලි තියෙන වෙලාවේ බලන්න හිතවිලි අස්සෙන් මට හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්. ඒක ඉසල පිළිගන්න ඕන. අපි මේ හිතවිලි ආවට හුස්ම ගන්නවා. කතා කරාට හුස්ම ගන්නවා. වේදනාවට හුස්ම ගන්නවා. පුළුවන් මේ වේදනාව හිතවිලි සද්ද මැදින් මොකද ඒ හිතවිලි වේදනා සද්ද බිත්ති නෙමෙයි ඒවා ඇහිදල් සහිත දේවල්. ඒවා අස්සෙන් හුස්ම දකින්න පුළුවන්. ඒක අමාරු වැඩක්. නමුත් දැක්කොත් තමයි තේරෙයි ඔය මොනම කෙලෙසකටත් හුස්ම වසන්න බෑ මොනම කෙලෙසකටත් සතිය නැති කරන්න බෑ හැබැයි මන්ට සතිය නැතුණා කියලා අඬන්න ගත්තොත් සතිය තියෙද්දිත් නැති වුණා වගේ තමයි කරදරේ ඒ නිසා තියෙනවයි කියලා හිතාගන්න ඉතිවිලි තියෙද්දි හුස්ම කොහමද ඉතිවිලි නැත්නම් හුස්ම කොහමද කියලා මේ දෙක සංසන්දනය කරන්න පුළුවන් නම් සතුට පිණිස මම මෙහෙම වාක්‍යයක් කියන්නම් ඉතිවිලි නැති තැන හුස්ම අරගෙන හුස්ම දැනගන්නවට වඩා හොඳයි හිතවිලි ඇතිතර හුස්ම දැනගෙන හුස්ම ගැන සතිය පිටුනේ. ඒක හරි සෙල්ලක්කාරයි. ඉතින් ඒකට යන්න හදන්නේ. හැබැයි මේ හිතවිලි අයින් කරන කතාවක් මේකේ නෑ. එහෙම කරන හිතවිලි අයින් වෙන්නේ ඉඩ තියෙනවා. අපි බලන්නේ මේ ආනාපානත් එක්ක ඇසුර ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක ඇසුර පුළුවන් තරම් බලනවා හිතුණත් සද්දාවත් වේදනාවත් භාවනා නොකරපු කෙනෙකුට නම් මේව හිතන්න බෑ. මොකද භාවනා කරපු කෙනෙකුට ටික දවසකින් තේරුම් ගන්න පුළුවන් ඔය මොනවා කෙරුවත් හුස්ම ගන්න හුස්ම පිළිබඳ සත්‍ය පිහිටවන්න පුළුවන් කියලා මම කියන වචනේ විශ්වාස කරලා ඒ හැකි සංඥාවෙන් බලන්න. එතකොට Taman දන්නේම නැතුව හිතවිලි පැත්තකට වෙලා තියෙයි. හැබැයි ඒක අයින් කරන්න ගත්තොත් හිතවිලි වැඩි වෙනවා. වේදන අයින් කරන්න ගත්තොත් වේදන වැඩි වෙනවා. සද්ද අයින් කරන්න ගත්තොත් සද්ද වැඩි වෙනවා. බලන්න මේ අල්ලපනල්ලේ ආනාපානේ බලන්න. බල බල ඉනකොට මතකම නැහැ. කොච්චර වෙලා ගත වෙලා තියෙනවද කියලා. මොකද අර කල්බලස්සේ ආනාපානේ පවත්නවා කියන එක ලොකු අභියෝගයක් හිතලා. ඒක නිසා ඒක වාසියට හරව ගන්න එතකොට හිතවිලි ටික වෛර කරන්න එපා. නමුත් හරි යෝනිසෝමනස්කාරයට හිත වැටුනොත් තමයි තේරෙයි පදාත පිටින් හිතවිලි නැති වෙලාවල් තිබිලා තියෙනවා. ඒක භාවනා අතුරුපල අතුරුපලයක් විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සුෂ්ඨ විදර්ශනාවේහි විහිත් සමත විදර්ශනාවේ වෙනසක් ඇතනම් එය පැහැදිලි කර දෙන්න. සංයෝජන ප්‍රහාණය සිදුවීම සෑම යෝගාවචරයෙකුටම ප්‍රහාණය සිදුව මොහොතේම දැන ගැනීමට ලැබේද? දැනෙන්නේ නම් දැනෙන ආකාරය පැහැදිලි කර දෙන්න. නොදැනේ නම් සංයෝජන ප්‍රහාණ සිදුවී ඇද්දයි දැන ගැනීමට ක්‍රමවේදයක් ඇතනම් කරුණාවෙන් අපට එම ආකාරය පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේ කරන්නා වූ මේ මහ කුසත්කාරයේ කුසලානි සංසයෙන් අමා මහ නිර්වාණ ධාතු පිහිටා තව තවත් සත්‍යය මේ කටවර වූ සංසාර දුකෙන් මුදවාලීමට ශක්තිය ධෛර්ය ලැබේවා. නමුත් මේ ලියන සත්‍යය නම් පටලවාගෙන තියෙනවා තෑහෙන්න. ඒ නිසා සත්‍යය කොට ඒක කොහොම වෙතත් මට කියන්න මොකද්ද කරන භාවනාව භාවනාදි වැටේන දේ. මේ කොයිදෝ නැති සමත විපස්සනාවක් ගැටලන්න හදනවා. කතා කරපොත් නැති සංයෝජන ධර්ම වගේක් ගැලවුණාම කොහොමද තිබුණාම කොහොමද කියලා අහනවා. අපි මේකට නෙවෙයි කිතුනේ. අපි මෙතන ඉගුතුනේ මේ ආව උපදේශ ටිකක් දුන්නා ඒක භාවනා කරාද කිරුවට පස්සේ මොනවද භාවනාවේ වැටෙන්නේ කියලා කිව්වනම් අන්න මම පිළිගර ගන්නවා ඒක සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. ඒ නැත්නම් මේව කතා කරලා ඉවරයක් කරන්න බෑ. ඉතින් පේනවා ඉඳගෙන මොනවද කල්පනා කරන්න කියලා. මේ බොහොම සුද්ධ වැඩක් කරන්න දීලා තියෙද්දි අර මේ මුර මුරකාරයෙක්පත් කරාලු මේ පොල් වත්තකට. ඉතින් දවසක් මහත්තයා ගියාලු බලාපොරොත්තු නැති වෙලාවක. දැකු ගාම මුරකෝඩුවේ ඉඳලා ඇවිල්ලා කිව්වලු අනේ සර් අද දවසේ පුළුවන් තරම් පරිස්සම් වෙන්න කිව්වලු. ඊට ඇයි කියලාලු. මට ඊරායි මුරකෝඩුවේ ඉන්නකොට හීනයක් දැක්කනේ. සර් ඇක්සිඩන්ට් වෙනවා කියලා. වහාම අස්කරාලු මිනිහා මොකද මුරකෝඩුවේ ඉඳිදී බුදියන්න නෙවෙයි. බුදියලා හීනයක් දැකලා මහත්යට බයිලා කියන්නේ නෙවෙයි මුරකාරයෙක් ගත ඇහැරලා ඉන්න. ඌ බුදියලා මහත්ය එනකොට කියනවා සර් අද පරිස්සම් වෙන්න ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙනවා කියලා. ඒකල මේ භාවනා කරනකොට ওই බයිලා කතා කරන්නයි ඌව කරන්නයි ගියොත් අපරාධ කාලේ. අදාළකමක් ඇති ප්‍රශ්නේ. අදාළකම වැටෙහි මොකද්ද මූල කර්මස්ථානේ? කොහොමද වැටහුනේ කියවන අනකේ දැන් මේක සමතේට යන්නේ විපස්සනාට යන්නේ සංයෝජන කැපිලාද නැද්ද කියලා වචනයක්වත් නැහැනේ. ඉතින් අපි එදිනදා ජීවිතේ කතා කරන දේවල් ගැන හිතන්න මොන්න තරම් යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල්නේ කතා කරන්නේ. ඉතින් ඒක නිසා කමඨාන් සුද්ධ කිරීමට අපි කොලයක් දීලා තියෙනවා. දීලා තියෙනවා නේ. ඒ කොලේ කියවන්න මේ මොනවද ලියන්න ඉස්සර වෙලා. කියන දේ මේ නඩුවක උසාවියට කතා කරනවා නම් නීතිපති හැටියට පොත ලියන්න ඕනේ. වල්පල් හැරි කියන්න ගත්තට නඩුකාරයට බෑ නඩුකාරයට දුන්නොත් කොලයක් ඩබල් ස්පේස් දාලා A4 paper එක දුන්නත් නැත්නම් මිදිකොන. යහට දෙන්න ඕනේ කල්යුතෝ ලියලා ඒකට තමයි පෙරක දෝරුවේ කියන්නේ. තිබුම වෙනතු ඉඳපු ගාන සංයෝජන ගැන කතා කරනවා. මෛත්‍රී බුද්ධ සාසනේ බුද්ධ මෛත්‍රී බුදුහාමරා අවදි පහයි අඟල් 9ද 8ද කියලා මගෙන් අහනවා. මන් දන්නේ මට වැලකුත් නැහැ. එසා කරුණාකර අපි දෙන්නට කතා කරලා ඉවර කරන්න පුළුවන් කතාවක් කරනවා මිසක් මම එහෙම සාරුවඥ කෙනෙක්වත් මට සියලු දැනුමක්වත් ඇති කෙනෙක් නෙවෙයි. මම ওই මට ප්‍රශ්න කිව්වට පස්සේ ඒකට දෙන උත්තරේ තංග සම්පූර්ණද කියන මන් දන්නේ නැහැ. නමුත් අපිට බෙදා හදා ගන්න පුළුවන් අත්දැකීමට සාපේක්ෂව කතා කරනවා කරුණා කරලා මම පොල්ගසෝවිට ගියාට පස්සේ ඒ මන්සනන්දායි සුතුම් සාකච්ඡාට කර දුන එක එක්කත් විහිළු නැහැ. හරියටම භාවනා කරන ඒවා විතරයි කතාව. මම කො මම රිට්‍රීට් 99ක් කරලා තියෙනවා නිසන් වනේ තාම එකෙකුට තේරෙන්නේ නැහැ ප්‍රශ්නයක් අහන්න. තාම තාම දන්නේ මේ මොකද්ද කලාකරු නඩුව මොකටද අපි මේක තුනේ කියලා. ඉතින් මම වන්සනන්ද අයින්සට ස්තුතිවන්ත වුණා. එයා කිව්වලු ස්වාමීන් වහන්සේනේ කලාතුරකින් පිස්සු ප්‍රශ්න අහන්නත් එපා. අහලා මෙහෙට එන්නත් එපා. අහනවනම් අහන්න අදාළ දෙයක් කියලා. ඉතින් ඒක මම ඊෂට කියලා දීලා තියෙනවා. රිට්‍රීට් ඕගනයිසර්ස්ට කියලා දීලා මේ කට්ටියට කියන්න අපි මෙතන රැස් වෙන්නේ අනම්මනම් කතා කරන්න නෙවෙයි. අපේ භාවනාවට අදාළ යමක් කතා කරන්න නිසා කරුණා කරලා මම මේ ප්‍රශ්නට උත්තර දෙන්න යන්නෙත් නෑ. කරුණා කරලා අදාළ යමක් කතා කරන්න නැත්නම් මේකේ තියෙන අදාළ භාවය මට කියලා දෙන්න. එතකොට නම් මම ගන්නවා මාතෘකාව සාකච්ඡාව. ගරුතර ස්වාමීන් වහන්සේ මිනිත්තු 30ක් පමණ පූර්වක්‍ෘතියේ පරාගතු සක්මන කිරීමෙන් පසු පරයන්කයට ගේ විට නොබෝ වේලාවකින් හුස්ම රැල්ල තුනී වී නැති යුගොත් කිස් බවක් තේරුණි. මූලික අරමුණ නැති වී අනිමිත්‍ය වරන් ඇතුළු නිමිත්ත නැති බව තැනට ගේ විට භාවනාව ඉදිරියට ගෙන යන්නේ කෙසේදයි ඉතා ගෞරවයෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. ඔව් මේකෙදී අර විනාඩි 30ක සක්මන මදි වෙන්න ඉඩ තියෙන නිසා සාමාන්‍ය බලන්න පුළුවන් තරම් පෑම ධක්මම් කරන්න. එතකොට හරි ලේසි. ඊට පස්සේ යම් වෙලාවක තමන්ට අරමුණක් දිගේ තක් භාවනා කරන ගිහිල්ලා අරමුණ ගෙවන් වෙලා තුනී භාවයටපත් වුණා නම් ඊ ගාවට කරන්න තියෙන දේ හිතලා අර තුනී භාවයේ කියලා අවුල් කරගන්න එපා. මේ තුනී භාවයේ හොඳට පදම් වෙන්න ආරින්න. ඊගාවකට යන්නේ නම් යන්න ඉල්ලනවයි කියලා කියන්නේ මේකට වෛරයක්. මේ ලබාගත් එකට වෛර කරන්නේ නැතුව ඊගාවට යන්නේ කොහොමද? ඒ නිසා මේ අමාරුවේ ලබාගත් දේ හොඳට පටල වෙන්න ආරින්. පටල වෙන්න වෙන්න තමයි තේරෙයි. ඒකේ ලබා ගන්න එක එකක්. ඒක උත්හාන සම්පදාව. ඊට මේක ආරසා කරන එක තව එකක්. අරසා කරන්න බොහෝ මහන්සි වෙන්න ඕනේ. එතකොට Tamanට පාඩමක් හම්බ වෙනවා. හම්බ වෙච්ච ගාම ඊගාට යන්නේ මොකද්ද කියලා අහනවා කියලා කියන්නේ මේකේ පටලයක් නැහැ. අනිතික මේක පිළිබඳ සතුටුකුත් නැහැ. ඒ කියන්නේ මේ උපේගත දේ පිළිබඳව අව탁සීරුවක්. ඒ නිසා හොඳට මතක තියාගන්න හොඳට කල්ලාසෝ බෑග්ම ධක්මං කරලා විවිකේ ආවට පස්සේ ඒක ඒක මගේ ගෙදර ගියා වගේ හොඳට ඒකේ බීගෙන සිද්ධි කරගෙන වශී කරගෙන බොහෝ වෙලා ඉන්න බලන්න එතකොට උපයාගත් දේ දිග කාලයක් පැවත්වා ගැනීම සඳහා වෙන ක්‍රමවේදය Tamanටම වැටේ. එහෙම නැතුව ඉස්සරහට යන්න හදන්න එපා. එතකොට අල්ලපුවත්තත් නැති වෙනවා, පය ගහපුවත්තත් නැති වෙනවා. ගරු ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව වම දකුණ වශයෙන් තබමින් සක්මන සක්මන පටන් අරගතිමි. ටික වේලාවකින් විනාඩි 20කට පමණ පසු ඉබේටම වම දකුණ සිතමින් සක්මන් කෙරෙන බවත් අද්දිටිමි. තවත් ටිකකින් කම්මැලි නිදිමත ගතියකින් සක්මන කෙලෙමි. සක්මන් පැය අවසන පර්යංකට ගොස් ආනාපාන අරමුණට සිත යොමු වුණාට පසු ටිකකින් නින්දට නොවන නින්දක ටික වේලාවක් සිට ඇහැරී ආනාපාන සති ආරමුණේ සිතුවිලි සමග බොහෝ වේලා සිටින අතර পায় කිසිම හැලපල්මලක් නැතුව ඔහේ බලා සිටින බවක් අද්දිටිමි. ආනාපාන ආරමුණ ඊතා සියුම්ව අද්දිටිමි. ඒ අතර වේදනාව දැනුණ මොහොතේ ඒ දෙස ටික වේලාවක් බලා සිටියෙමි. මස් අදින අඹරන ගතියක් අත්දැකීමි. නැවත ඉරියව් මාරු කර සුළු වේලාවකින් කලින්ට වඩා වේදනාව දැනුනි. ටික වේලාවක් එදෙස බලා නැවත ඉරියව් මාරු කර ආනාපාන සතියට හිත යොමු කළ විට කය නැවත සංසිඳන තත්ත්වයටමපත් වුනි. සිතුවිලි ඇවිත් යන විට අනිත්‍ය මෙනෙහි කළෙමි. ඔබ වහන්සේට දීර්ඝායස පතමි. භාවනාව ඉදිරියට ගෙන යාම සඳහා උපදෙස් පතමි. මේ වගේ එක පරියන්කේදී එක සැරයක් තැම්පත් වෙනවා ආයෙ පොඩ්ඩක් අවිෂෙනවා ආයෙ තැම්පත් වෙනවා. එහෙම චක්‍ර දෙකක් පිළිබඳව සටහනක් මේක කියවෙනවා. හිතාගන්න එක පරියන්කදී වගේ චක්‍ර 10ක් 15ක් යනකම් ඒ tempat වෙන ආය විශ්ිනු ටිකක් මං හිතලා නෙමෙයි tempat වෙන්නේ මං හිතලා නෙමෙයි විශ්ින්නේ අන්නේම 10ක් 15ක් යනකම් එකම පරියන්කයකදී පුරුදු කරන්න පුරුදු කරන පුරුදු කරන තමන්ට මේ ලබාගත් අත්දැකීම සිද්ධ වෙන්න පටන් ගන්නවා ඒ නිසා විස්තර කරලා තියෙන විදිය හරි ඒ වගේම නැත්නම් විස්තර කරලා තියෙන විදිය පිළිසිදුයි නමුත් මේ පරියන්කේ තව දිගට ගෙනිච්චා නම් ඔයාට වගේ තැම්පත් වෙච්ච හිත ආවිසෙන හැටිත්, ඇවිස්සෙච්ච හිත ආය තැම්පත් වෙන හැටිත් පිළිබඳව අවබෝධය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක අවශ්‍යයි. ඉදිරියට යන්න. ඒ නිසා තව අත්දැකීම් අධිකමයි පේන්න තියෙන දිගට කරගෙන ගියාම හරියනවා. ගරු ස්වාමින්වහන්සේ මුලදී ආනාපාන සති භාවනාව කරන විට නාසයේ මුල වැදීම පැහැදිලිව දැනුණත් දැන්නේ නොදැනේ. උදරයේ පිම්බීම හැකිලිම පණක් දැනේ. ඒන් හුස්ම දිග කොට ගොරෝසු මුරුදු බව සොයා ගැනීමට අපහසුයි. මෙයට කුමක් කළ යුතුදයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒ ආනාපානේ ව්‍යංජන අන ව්‍යංජන ස්වභාව ලක්ෂණ ආකාර රටහන් නැති වුණාට තමන් ආනාපානේ ඉන්න බව දන්නවනම් නැත්නම් සද්දයකට ගිහිල්ලා නැහැ, වේදනාවට ගිහිල්ලා නැහැ, ඉතිරට ගිහිල්ලා නැහැ කියලා දන්නවනම් ඒ කියන්නේ ආනාපානේ බලාන ඉන්නකොට ආනාපානේ වෙනස් වෙන බව. තිබුණ එක නෙවෙයි දැන් තියෙන වෙනස් ආකාරවලට වෙනස් සටහන් වලටපත් වෙලා තියෙනවා. ඉතින් එහෙමපත් වීම තමයි අනිත්‍ය ලක්ෂණය කියලා බුදුරජාණන්සේ පෙන්වන්නේ. නමුත් අපේ හිත හරීමට කනගාටු වෙනවා මේ තිබුණ දේ වෙනස් වෙනකොට. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය පෙන්වන්න හදනකොට අපි නිත්‍ය සංඥාවෙන් පෙරදිලයි පෙරදිලයි කියලා හිතනවා. ඒ ගතිය නුඟක් කල් ලැබැහි වෙච්ච එකේ ගතිය. ඒක නිසා හොඳට බලන්න මේ පෙනිච්ච දේ, පෙනිච්ච සටහන්, පෙනිච්ච ආකාර නැති වුණාට හිත තියෙන ආනපනද කියලා බලන්න. නැත්නම් හිත වේදනා සද්ද හිතිරට අතරමං වෙලා නැද්ද කියලා බලන්න. නැත්නම් මේ ආනාපානේ විපරිණාමය හුත්වා අභවතා ඇතිව නැති වෙන හැටි. අනිත්‍යතා වෙනස් වෙන හැටි. නිච්ච පටිපක්කතා නිත්‍යභාවයෙන් නැති හැටි. මේකට හොඳට ලෑස්තිලා යන්න යනකොටම භාවනාව හරිනම් තමයි බලන්න හිටපු අරමුණේ මගේ විපරිණාමතා පෙන්වනවා. ඒකට වෛර කරන්න එපා. ඒකට අරියාදු කරන්න එපා. ඒකට උණුතරවක් කරන්න යන්න එපා. ඒකට ගැටක වදින්න නොදී බාධා කරන්න එපා. මේකට හුරු කරන්න. කරනකොට කරනකොට ආනාපානෙම භාවනා ගෙනියන්න පටන් අර ගන්නවා. මේ ආරවුල් කරේ නැත්තම් මේ නැත්තම් අරියාදු වැඩ කරේ නැත්තම්. ඒක භාවනා දියුණුවෙන්ට හදන්නේ. ඒක අනුග්‍රහ කරන්නේ කොහොමද කියන්නේ මම මේ කතා කරන්නේ. ඒ නිසා මේ වගේ විනාශ වීම වලට සාදර වෙලා අපේක්ෂාවෙන් භාවනා කරගෙන යන්න. එතකොට බොහොම ඉක්මනට යනවා ඔබ. ගරු ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව කරන විට වම දකුණ පොළවේ ස්පර්ශය හොඳට සිහි තබාගත හැකියි. ඒත් පරයන්ක භාවනාවට වාඩි වී හුස්මරලි 4ක් 5ක් බලන විට නිින්ද පැමිණේ. වෙන සිතුවිලි පැමිණීම අඩුවත් නිින්ද හැම අවස්ථාවකදීම වාඩි වීමට පැමිණේ. ඉන් අත්මිදීමට සක්මන් කර නැවත පරයන්කට පැමිණියත් පෙරසේම සිදුවේ. මින් අත්මිදෙන්නේ කෙසේද කියා පැහැදිලි කර මැනවි ස්වාමින් වහන්සේට පෙරවන් සරණයි. ඉතින් මේ කෙනා කැමතිනම් මේ මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න මම හිතනවා ඒ කාටත් වගේ පරෝජනක් වෙයි කියලා. මේ විදිහට නිින්දට යනවනම් නිතර නිතර Taman නිින්දෙන් අවදි වුණාට පස්සේ හිත කෙලින්ම වැටෙන්නේ ආනාපානෙටද නැත්නම් ඉරියව්වටද නැත්නම් හිත වල්මත් වෙනවද දිගින් දිගටම කියන එක මට දැනගන්න මගේ ප්‍රශ්නේ නින්දට ගිහිල්ලා අවදි වෙන වෙලාවේදී Taman අවදි වෙන්නේ මූල කර්මස්ථානටද භාවනාවටද ඉරියව්වටද එහෙම නැත්නම් හිත පිට බෑම් නන්නත්තර වීමටද කියලා දැනගත්තොත් මට පුළුවන් මේක ටිකක් විග්‍රහ කරන්න. කැමැතිද? මයික් එක මේ වගේ ලං කරලා කතා කරන්න. හිත වල්මත් වෙනවා වගේ දැනෙන්නේ. ඒ කියන්නේ ආන නිින්දෙන් නැගිටලා ආවට පස්සේ හිතුවිල්ලක් නෑ වගේ. ආනපන්න ගන්න බෑ. ඔය ඒක නිසා දැන් කරණ තියෙන්නේ මේක නැති කිරීම සඳහා නිින්ද ගැන කතා කරන්න එපා. නිින්දෙන් අවදි වුණාට පස්සේ ආයශරයක් මේ වල්මත් හිතවිලිමුත් ගලවලා නැවත ආනාපානට ගන්න කොච්චර අමාරුද කියන එක බලන්න. නැත්නම් ආනාපාන ගැනීම ගැනීමට නැවත ආනාපානයට ගැනීමට නැත්නම් ඉන්නේ ඉරියව්වට ගැනීමට කුමක් කළ යුතුද? මොන විදිහට අනුග්‍රහ කළ යුතුද කියලා ඒ පැත්ත පාලනයක් ඇත්තට ගැනීමේ ඊට ඉස්සලා වෙන්නේ නින්ද ක්‍රමයෙන් පාලනයකට නතු කරන්න පුළුවන්. මම මේ කියලා දෙන එක පොයින්ට් එකක් නින්දෙන් පිට ගිහිල්ලා නැගිටපු ගමන් ආනාපානට ගන්න. මේක සඳහා පූර්වාදර්ශයක් කියනවා නම් නිදා ගන්නකොට අදිෂ්ඨාන කරන්න මම උදේ පාන්දර නැගිටවට පස්සේ චිත්තක්ෂණ කීයක් යනවද සතිය පිහිටවන්නේ කියලා බලන්න. උදේ අවදි වෙලා චිත්තක්ෂණ කීයක් විනාඩි කීයක් තප්පර කීයක් යනවද සතිය පිහිටවන්නේ මම ඉන්නේ ඉරියව්ව බලන්න. ඒක හොඳට දිනුනාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්නේ හිත අවදි වෙච්ච ගමන්ම සතිය පිහිටෙව්වොත් ඇත් දෙක අරින්නෙත් සතියේ. ඇද වාහනේ ඉඳදී හිත අවදි වෙනවා. එතකොටම දැනගන්න ඕනේ දැන් ඔන්න මගේ නිින්ද ඉවරයි. මම ඉන්නේ නිසන්නවනේ. මම මේ බුදියාගෙන ඉන්නේ. ඇද්ද ගැදියා. ඊට පස්සේ ඇද්ද ගාරින කොටත් ඇස්ති ගැරීම පවා සතිය පිහිටලා කරන්න පුළුවන් නම් ඒක තමයි අර පරියන්කේදී නිින්දක් වගේ ගිහිල්ලා ආපු ගමන් බලන්න. ඒ අවදිභාවය ආවට පස්සේ දැන් නන්නතර වෙලා තියෙන්නේ මට නැවත මූල කර්මස්ථාන ගන්න කොච්චර වෙලා යනවද? කොහොමද මම මේකට අනුග්‍රහ කරන්න කියලා. මූල කර්මත්තනේ ආනපන වෙන්නත් පුළුවන්, පිම්බීම හැකිලින් වෙන්නත් පුළුවන්. තමන් කරන හැටියට නැත්නම් ඉන්නේ ඉරියව් වෙන්නත් පුළුවන්. මේක අල්ලගන්න. එතකොට ඉතුරු ටික හිමීට හිමීට කියලා දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ හුස්ම ගැනීම පිටවීමට හිත යොදා භාවනාවේ යෙදුණෙමි. සහැල් ලෙස හුස්ම ගැනීම මෙනෙහි කළමුත් තරමක ආයාසයෙන් හුස්ම ගැනීම මෙනෙහි කරමින් ටික වේලාවක් සිටියමුත් බාධා කිරීම ඇතිවිය. එනම් මේ බොහෝ මතකයන් මාගේ කුඩා කාලයේ සිද්ධීන් දෙමාපියන් සහෝදර සහෝදරියන් නෑදෑ සහ ස්ථාන හා සිදුවීම් නිතරම බාධක වශයෙන් නැගී ආවේ. ආමි. ඒවා නිසා දුකක් කනගාටුවක් හටගත්තේ එම පුජ්‍යලයන් හා සිද්ධීන් කනගාටුව හා දුක සමග සම්බන්ධ බැවිනි. එම නිසා භාවනාව දිගටම කිරීමට බයක් දැනෙමි. එහෙත් එම සිතුවිලි වලට ඉඩ නොදී නැවත භාවනාවට සිත යොමු කෙලෙමි. එවිට ඉදිරිය ගැන කළ යුතු දේ, විරුද්ධ ගැන බාධා මතුවේ. උඩා කල සිදුවීම හා දුක් සහිත පුජ්‍යලයන් අනාගතය හා මගේ ජීවිතය සම්බන්ධ දේ ගැන කනගාටුවක් හා වේදනාවක් භාවනාවෙන් කට ගැනීම සිත චකිත කරන සුළු මෙන්ම අදායමත් කරන කරුණකි. මින් මිදීමට ඔබ වහන්සේගෙන් තවදුරටත් උපදෙස් පතමි. පෙරුවන් සරණයි. මේක මේ උපචාර සමාධියේදී පවතින මානසික தত্ত্ব විස්තර කරනකොට සපටි සම්දා මාර්ගයේ සඳහන් කර තිනවා අතීතානු ධාවණං චිත්තං විකෝපානුපද්දං සමාධිස පරිපන්තෝ යම් වෙලාවක අතීතේ අනෝ යන ගිය හිතක් ආවොත් අතීතානු ධාවණං චිත්තං විකෝපානුපද්දං වික්ෂෝපයක් පාඩනවා පශ්චාත්තාපයක් පාඩනවා එතකොට වර්තමාන මොහොතේ හිත කැල්ල සමාධිය ගන්නවා අනාගත පටිකංකනං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ අනාගතයට හිත ගියොත් විකම්පණය වෙනවා. තිගැස්මක් ඇති වෙනවා. කුතුහලයක් ඇති වෙනවා. ඒකට සමාධිය කැඩෙනවා. ඒ නිසා මේ දෙකේ ඒව බොහොම ලස්සනට කියවිලා තියෙනවා. අතීතයට ගියාම කනගාටුවක් ඇති වෙනවා. අතීතයට ගියාම තිගැස්මක් ඇති වෙනවා. මේක මේක නිචිත්ත නියම ධර්ම. භාවනා කරන එකට විතරයි බුදුහාමුදුර කියපු දෙ මේක අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒකට කනගාටු පශ්චාත්තාප වෙන්න එපා. අතීතයට ගියා නම් පශ්චාත්තාපේ අනාගතයට ගියා නම් කුතුහලය පුළුවන් ද බලන්න ආනාපානෙම හිත තියෙනකොට මේ පශ්චාත්තාපයෙන් සහ කුතුහලෙන් තොරව හිත තියෙන හැටි අත්දකින්න. ඒක තමයි නිවන කියන්නේ. ඉතින් සබුදුජාන්ජ පෙන්නන අතීත ගියොත් ඔන්න කිවිඳපා. අනාගත ගියොත් විඳපම්බට කියලා තියෙන වර්තමානයේ ඉන්න කියලානේ. මේ වර්තමානයේ ඉන්නකොට බලන්න මට අතීතයට යෑම නිසා ඇති වෙන පශ්චාත්තාපයක් නැහැ. අනාගතයට යෑමේ කුතුහල ගතියක් නැහැ. දැන් ආනාපානයේ ඉන්නකොට ඒ දැවිලි තැවිලි නැහැ. ඒව නැත්තම් කියනවනම් ආතතිය අසහනේ නැහැ. මෙන්න මේක දන්නේ නැති කෙනා කල්පයක් භවනා කරත් කිසි වැඩක් වෙන්නේ නැහැ. මොකද අතීත අනාගත ගැන චෝදනා කර කර හිටියට වර්තමානයේ චිත්තක්ෂණයක් අර හිත තියලා ඒකේ මේ දරතේ මේ පීරි ගෑමන මේ පිළීම නැහැ කියන එක දැනගන්න බැරි නම් සාපේක්ෂව එයා මැනික් ඉල්ලමක් හැරුවාට මැනික් අඳුනන්නේ නැති කෙනෙක්. ඉතින් කොච්චරට ඉල්ලම හොදනවා කොයි එකද මැනික කොයි එකද දලං කොයි එකද වැලි කියලා දන්නේ ඔය හොදෝද දානවා. මණික් අඳුරන්නේ. ඉතින් ඒකට වැඩක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට බලන්න මේ දෙකට සාපේක්ෂව යම් වෙලාවක Tamange හිත ආනාපානෙම තියෙනවනම් ඉඳගෙන ඉන්න ඉරියව්වෙම තියෙනවනම් අතීතයට යෑම නිසා පශ්චාත්තාපයෙන් තොර බවත් අනාගතයට ගියොත් හැම එකකින් ඇති වෙන ඒ විකම්පිත ගතියක් නැති බව දන්නවනම් එතන බුදුන් ඉන්නවා. එතන ධර්මයේ තියෙනවා. එතන නිවන තියෙනවා. ඉතින් අපිට තියෙන ඊට පස්සේ කොහොම හරි දහං ගැටයක් දාලා මොන ප්‍රයෝගයෙන් හරි මේ වර්තමානයේ හිත පවත්වන්න ගන්න එකයි. ඉතින් ඒක දැක්කේ නැත්නම් ඒක වින්දේ නැත්නම් මේ මනුස්සයාට බූරුවගේ පිටේ හකුරු පැටේ වගේ කොච්චර භවනා කරත් අර වර්තමානයේ හිත තියෙන වෙලාවේදී තියෙන සාන්තිය මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියනකොට තියෙන මේ සැපේ දන්නේම නැහැ. කියන්නේම අතීතයට ගිය කෙනකව චෝදනා අනාගතය ගැන චෝදනා. හැබැයි සරුවචන සිතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා අතීතයට හිත යෑම සහ අනාගතයට හිත යෑම පිළිබඳ දොස් දන්නේ නැතුව වර්තමානයේ ශපතේ දෙන්නේ නැහැ. එනිසා මේක වැරද්දක් නෑ මේක මේක චිත්ත නියාමයක්. ඒක දැක්කට පස්සේ බලන්න වර්තමානයේ ඉන්නකොට මොනවද හිතෙන්නේ? මොනවද දැනෙන්නේ? මොනවද තියෙන අසහනය කියලා දැක්කනම් යාට කියන්න ඕනේ මේ දුක් නැති පශ්චාත්තාප නැති තිගැස්ම නැති වර්තමානයේ හිටපන් කියලා කියන්න ඕනේ නැහැ. මොකද ඒක හොඳටම තේරෙනවා. ඉතින් ඒක නිසා මේ ලියුපෙකනාට කියන්න පුළුවන් ද වර්තමානයේ ඉන්නකොට මොකද්ද අත්දකින්නේ කියලා. එම කියන්න බැරි නම් අනිත් දවසේ බලන්න මුළු පරියන්කම එක චිත්තක්ෂණයක් යන්න වර්තමානයේ. ඒක බෑ කියන්න බෑනේ. අන්න ඒකෙදි මොනවද තියෙන අසහනය කියලා බලන්න. ඒකෙදි මොකද තියෙන අතීතයේ පිළිබඳ පශ්චාත්තාපය සහ අනාගතය පිළිබඳ තිගැස්ම වෙනුවට වර්තමානයේ හිටියම මොකද වෙන්නේ වර්තමානයේ හිටියම තියෙන නොදැනීම තමයි වර්තමානයේ ඉන්න බව දන්නේ ඉතින් එතකොට ඒ කිසි ආනිසංශයක් නැහැ ඒ නිසා වර්තමානයේ හිටියට අරමුණේ හිටියට ඒක ආඩම්බරෙන් සමාදම් වෙන්න දන්නවනම් ඉතින් ආර්යයන් වහන්සේ නමක්ම වෙන්න ඕන වෙන කාටවත් ඒක තේරෙන්නේ නැහැ නැත්නම් ඉතින් අතීතයට අනාගතයට චෝදනා කර කර ඉඳී ලැබිච්ච වර්තමානයේ රස විඳින්න දන්නේ ඒක බුදුහාමුදුර අපිට කියලා දෙන රහසක් උපයාගත්ත වර්තමානයේ ඉන්නකොට මේ කරදර නැති බව දැනගන්න. කරදර නැතිකම විතරයි ලෝකේ තියෙන සැපේ. ඒ වෙනම සැපයක් නැහැ. ඒ නිසා ඒකට ඒක දැක ගන්නා සුළුව පරියන්කට යන්න කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මා විසින් නානාපාන භාවනාව වැඩිවීමෙන් අනුතුරුව එක් අවස්ථාවකදී හුස්ම ගැනීම නොදැනී ශුන්‍ය අවස්ථාවක් ඇති වී ඇති වේ. එවිට ඔබතුමා පෙර දින ධර්ම සාකච්ඡාවේදී පාදා දුන් කය ගැන මෙනෙහි කිරීම කරන්නේ කොයි ආකාරයටද? කයේ කොටස් ගැන මෙනෙහි කරනවාද? නැතිනම් හිඳගෙන සිටින ආකාරය මෙනෙහි කරනවාද? ඉන්පසු සිදු කළ යුත්තේ කුමක්ද? කාරණිකව පහදා දෙනසේක්වා. ඉතින් මේ ශූන්‍ය අවස්ථාව කියලා කියන්නේ කෙලෙස් නැති එකක්. ඒක සැකනම් විතරක්, බයනම් විතරක්, චකිතනම් විතරක් කය මෙනෙහි කරන්නේ නැත්නම් මොකක්වත් මෙනෙහි කරන්න ඕනේ නැහැ. අපි භාවනා කරන්නේ පළවෙනි වතේම දන්න කියන කෙලස් ටික නැති තැනකට යන්න. ඉතින් ගියාට පස්සේ ආය මොකොත් මෙනෙහි කරන්න හදනවයි කියලා කියන්නේ පෑදීදියට බොරදී දැමීමක්. අනාකූල ප්‍රය ආකූල කිරීමක්. ඉතින් නිසා මේ උපදේශ වල ඒ කියන කාරණා වටහාගත්තේ නැත්නම් වෙන කෙනෙකුට දීපු උපදේශ ගත්තොත් කුරේ ගෙවිල වගේ භාගයට ගුණා යන්නේ හදමානෙට මොකද ගුණාට දීපු බේත් කරත්තකාරය බීලා. කරත්තකාරය බීපු බේත් ගුණාට දීලා. ඉතින් කුරේ අඩ භාගයට යනවා කරත්ත කාලේ. ගුණාට වෙන පැත්තකට යනවා. ඉතින් මේ සාමූහික කම්ටාන් සුද්ධ කරනකොට ඔක්කොමලා දෙන දේ ඇට්ටෝම ගෙදර ගිය කාබිරිය වගේ කණ්ඩ යන්න එපා. තමන්ට අදාළ ටික කණ්ඩ. එහෙනම් තමයි කැම මේසෙ තියෙන නිසා ඔක්කොම කොහොම කණ්ඩ ගියොත් එම හරි කචල්ලයක් යනවා. ඒ නිසා තමන්ට අදාළ ටික ගන්න. අරමුණු නැති විවේක තැනකට ගියා නම් ඒක නෙවෙයි නිවන කියන්නේ. නමුත් නිවනට පෙතක්. එතන උපුල්ලුවතර බුද්ධ විඳින්න. ඒ කරදර නැති බව. පීඩා නැතිකම ඊට පස්සේ ආයෙත් මේක දැන් කය බලන්න ඕනේ ආයෙසරයක් අනිච්ච දුක්ඛම් බලන්න ඕනේ ආයෙසරයක් කේසාලෝපන කදන්ත කරන්න ඕනේ කියලා කිව්වොත් වුමනාවෙන් කරදර දාගත්තා වෙනවා. ඒ නිසා ඒ සාකච්ඡාවේදී කිව්වේ සැකනම් විතරක්. උගුව දෙනකොට ඒ පාළුතන්ට ගියාම තනි ගන්දෝෂ එනවා. කම්මැලිකම එනවා. නිදිමත එනවා. එහෙම නැත්නම් අනිශ්චිතතාවය එනවා මේ මොකද උනේ පැටලිලාද කියලා. එහෙමනම් විතරක් ප්‍රත්‍යක්ෂණ සඳහා විශ්වාස කිරීම සඳහා කය බලන්න. එහෙම දෙයක් නැත්නම් ආ ඒකත් ජයසිරි මංගලම් කියලා අර හම්බෙච්ච කරදර නැතර පුළුවන් තරම් වෙලා පවත් ගන්න යනවා. මිස අරමුණු නැති තැනට අරමුණු දාගන්න යන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ ශාරීරික ආබාධයක් නිසා වැඩි වේලාවක් පරයන්ක භාවනාවේ යෙදිය නොහැකිය. සක්මන් භාවනාවේ බොහෝ වේලාවක් යෙදිය හැකිය. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් සිත සමාධිගත කර හැකිද? ඉන්පසු එම සමාධිය විදර්ශනාවට නංවා ගත හැකිද? උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මුල් කොටස නම් තේරුම් ගන්න පුළුවන්. ඉතින් කායික දුර්වලතා නිසා නමුත් සමාධි බක්මන් භාවනාවේ සමාධියට යන්න පුළුවන්ද කියලා අහනවායින් පේන තියෙනවා. අපි මේ වැඩ පිළිවෙල කරන්නේ සමාධියක් ඇති කරන්නේ මේ සතියක් ඇති කරන්නයි. ප්‍රතිපත්තහනටයි. ඒක නිසා ඉන්න ඉරියව්වේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන්නකෝ ඉඳගත්තට පස්සේ වේදනා තියෙනවා. දැන් Taman හොඳට වටවලලා වාඩි වුනේ නැත්නම් බිම හෝප ආසනයක වේදනා එනවා. වේදනා ආපුවම හොඳට මතක තියාගන්න හොඳටම සතිය තියෙනවානේ. ඉතින් ඒකනේ අපිට ඕන කරන්නේ. ඊට පස්සේ නැගිටලා ගියොත් වෙන්නේ ඉතින් දැන් සතිය කරනවා. වේදනාවක් ආවයි කිව්වනම් සිරිදෙව්දුව ගෙට වැඩිය වගේ තමයි. ඊට පස්සේ සතියට ඵලයන් කිව්වත් යන්නේ. නිසා පරියංකයේ ඒ හම්බෙලා තියෙන වේදනාව බලන්න තව චිත්තක්ෂණයක් වැඩිපුර ඉන්න පුළුවන් කියලා. නැත්නම් තව එක විනාඩියක්. එතකොට හොඳටම තේරෙනවනේ මේ වේදනාව. ඒ වේදනාව තියෙන නිසා Taman දන්නවනේ කයෙමයි හිත තියෙන්නේ වර්තමානෙමයි හිත තියෙන්නේ මෙතනමයි හිත තියෙන්නේ කියලා. ඉතින් මම දැන් මෙතන කියන එක ගෙට ඇවිල්ලානේ දැන්. ඉතින් මේකට බය වෙලා දැන් සක්මන්ට යනවයි කියලා කියන්නේ මේ Taman භාවනා ප්‍රතිපල වලට බය වෙලා. ඉතින් ඒක උඩදී මොකද්ද කරන්නේ දැන් කපුවා හොඳට හොඳ මන්ත්‍රයක් මතුරලා පරල වෙනකොට මායන් වෙනකොට කොට්ටු රදුවන්න ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මේ මොකද වුණා? කපුම හතර මොකද වුණා? මේ ඌ දැනගන්න ඕනේ හොඳ මන්ත්‍රේ හරිනම් පරිල වෙනවා. පරිල වුණාට පස්සේ තමයි කොට්ටු ආවදේ කරේ ළඟ ඉන්න ඕනේ. ඌ ඌ දුවන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒ නිසා භාවනා කරනකොට මේ පැමිණෙන වේදනා මේ ඉදිරියදා කාමභෝගී වැඩ කරනකොට පැමිණෙන වේදනත් එක්ක පටලවන්න යන්න එපා. ඒ වේදනා පැමිණුණා නම් ඒ වේදනාවට සාදර වෙලා ඉරියව්වෙම ඉන්න ඒකෙන්ම දනිපෙනවා. ඉරියව්ව තනිප වෙලා ලෙඩ තනිප වෙනවා. එච්චරයි තියෙන උත්තරේ. කියන්නේ භාවනාවේදී එන වේදනාව නිසා සනීප විචායක පොතක් ලියලා තිනවා ධම්ම තෙරපි කිය. මොනම විදිහකින්වත් ඩයග්නයිස් කරන්න බැරි භයානක රෝග බර ගන්න සනීප වෙලා තිනවා. හැබැයි ඒක මේ මේ මම දන්නෝ කියලා බැනුම් ගන්න. පිරිමින්ද විතරයි වෙන්නේ. ගෑනු චරිතුරු ගන්නට කරන්න බෑ. වේදනාව වෙනකොට දුවල ඉවරනේ. තරම් බයයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්න වේදනාව නෝ භාවනාවෙන් එන වේදනාව නැතුව ඕන වේදනාවක් විඳින්න පුළුවන්. ඒක නේ අනිත් පැත්ත අර වන්න භාවනාවෙන් එන වේදනාව ශිරදේ උදූගෙට වැඩිය වගේ වඩා සතිය පිහිටවන එකක් ඒ නිසා හුඟක් විඳවන්න යන්න එපා. තව ඩිංගිත්තක් ඉන්න බලන්න. ඒ ඉඳින සතියෙන් විඳින හැම වේදනාවක්ම සුවසේවාවක්. ඇඟ ඒ වේදනාව කියලා කියන්නේ ඇඟ තමන්ගේ සනීප කරන වෙලාව. අපි වේදනානාථ කොටින් උක අයින් කරපු ගමන් යංග සනීප කිරීම වැඩ පිළිවෙල නැත කළා. ඒ නිසා මේ වේදනාව වැඩි වේලාවක් සතියෙන් බලන් ඉනවා කියලා කියන්නේ සුවසේවාව දිගට යන්න. ඒ වගේම සක්මණේ කියලා සමාධියක් බලාපොරොත්තු වෙන්නත් එපා. පරියන්කේත් බලාපොරොත්තු වෙන්න එපා. සතිය විතරයි ඕනේ කරන්නේ. ඒක නිසා ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. පහසු විදිහකට වාඩි වෙලා කයට අවශ්‍ය කරන බොඩි නොලෙජ් කියන එක. කයට අවශ්‍ය සැප ටිකක් පොඩ්ඩක් දීලා බලන්න මේට වඩා පොඩ්ඩක් ඉන්න පුළුවන් ඉරියව්ව සකස් කරලා දෙන්න. ඒක සාමාන්‍ය බුද්ධිය. ඒක ලියලා සක්මන් කරලා ඇවිල්ලා හේම අර පහසු තැනක වාඩි වෙලා හොඳට පහසුකම් දෙන්න ඕන කයට. ඊට පස්සේ වේදනාවට පස්සේ ඒක පාර නැගිටලා යන්නේ නැතුව තව එක චිත්තක්ෂණයක්, තව එක තප්පරයක්, තව එක විනාඩියක්, තව එක හුස්මක් මේ ඉන්න ඉරියව්වෙම ඉන්න පුළුවන්ද බලන්න ඔය කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් එහෙම වේදනාවේ කිටි කිටි ගන්න වෙලාවක හුස්ම පේන්නේ නැහැ හුස්ම බලන්න බෑ මොකද වේදනාව සරපරුස වැඩි. ඉතින් ඒකකොට කල්පනා කරන්න කියනවා දැන් මේ මගේ යන්න හදන්නේ අන්තිම මාරාන්තික හුස්ම නම් මම කොහොමද ක්‍රියාත්මක කරන්නේ? එතකොට තමයි තේරෙයි මේක මරණානුසතියක් ඉබේම ඇඟට එනවා. මේ දැන් යන්න හදන්නේ අන්තිම හුස්ම නම් පොඩ්ඩක් බලන්න එපා නැත්නම් මැරෙනවා. මැරෙන එක බලන්න එපා. ආන් මේ විදිහට උපක්‍රම දාලා අර වේදනාවත් එක්කම ඉන්න ගමන් කිටි කිටියේ අරමුණකුත් දාලා පොඩ්ඩක් බලහින්න මොකද වෙන්නේ කියලා සීමාවක් නැහැ. එහෙම නැතුව වේදනාවනකොට දුවන්න පටන් අරගත්තොත් ඉතින් කවදාහක්වත් මේ ඒකලියලා අහනවා මේ දුක් මේ භාවනා කරන්න මොකටද කියලා. අනේ වීලජ්ජ නැතුව කියන මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි මේ භාවනා කරන්නේ. වේදනාවක් එනකොට ගව් ගණන් දුනවා. ඒක ලියලා බාම් පුරවගෙන එනවා මළුව වල. වේදනානාශක නැත්තම් වේදනානාශක හදිස්සියට ගන්න පුළුවන් දොස්තර කෙනෙක් පේන තෙක් අහලක තියලා භාවනා කරන්නේ. මොකද සපෝසින් සස් වේදනාවක් ආවොත් අයියෝ භාවනාකාරීගේ පිටකොන්ද දිහා බලනකොට රිලව් තිනා වෙනවා. රිලව් තිනා වෙනවා. උන් කවදාකවත් වේදනාවක් ගැන කෙඳි ගාලා තියනවද කියලා බලන්න. එක රිලවියක් කවදාකවත් නැහැ. භාවනා කරන කට්ටිය මහා ලෝකෝට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා අවිල වාඩි වෙලා වේදනාව වේදනාව මේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඉන්නේ. හැබැයි කැස්ස නැතුව තියෙනවා. විශේෂයක්ම නැතුව තියෙනවා. බඩ එකක්ම නැතුව දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්න පුළුවන් නම් සෝ. ඒ නිසා පැමිණි වේදනාව භාවනා කර්මස්ථානයක් කරගන්න පුළුවන් නම් ඔය ලියුම ලියන්නේ සම්පූර්ණ වෙනස් භාෂාවකින්. අන්නේ විදිහට මේක පොඩ්ඩක් දිවේ ලෑස්ති වෙලා යන්න වේදනාවට ආවට පස්සේ පොඩ්ඩක් වෙලා ඉන්න ඒ අතරමැද බලන්න ඉන්නේ ඉරියව්ව තහ ආනපනේ බලන්න පුළුවන්ද කියලා සක්මනේත් ඒ ටික කරා. එතකොට දවසක දෙක සම්බර වෙලා එයි. උත්සාහකරනද හැබැයි කයට අනවශ්‍ය වද දෙන්න එපා. හොඳට පහසු තැනක වාඩි වෙලා මේ පරිශ්‍රණය කරා. ගරුදර ස්වාමින් වහන්සේ ආනාපානසති භාවනාව කෙරෙන විට සිත ටික වේලාවකින් කුසුම නැති වී ගොස් සංසිදේ. එවිට මුළු කයම දෙදරීමක් ভাইබ්‍රේෂන් එන් දැනුනි. ඊට පසු ශරීරයේ ඍජු ගතියක් දැනුන අතර සෙලවීමටත් බැරි බව තේරුණි. මනසේ හිස් බවක්ද තේරුණ අතර ශරීරයේ සැහැල්ලු භාවයක් ප්‍රබෝධක ගතියක් ඇති වුණි. මෙසේම සිටින විට කුස්මරල්ල යාන්තම් දැනෙන බව හැඟුණි. ඒ අතරම ශරීරයත් නැතුවාසේ දැනුනි. මෙම කරුණු පහදා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සුව පතමි. මේක තව වැඩි කරන්න. එතකොට මේ මේක නැවත නැවත දකින්නකොට ඒක තුලින්ම කාරණාව මතුවලා එනවා. ඒක තුලින්ම තමයි අවබෝධය එනවා. තව කෙනෙක්ගෙන් අහලා අර්ථකථන දෙනවා උත්තර දෙනවට වැඩිය මේක නැවත නැවත ඇති කිරීමට බාධාවක් නැත්තම් තමයි තේරෙනවා නම් මේක ප්‍රයත්නයෙන් ලැබිච්ච එකක් කියලා ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක් කියලා නැවත නැවත කිරීමෙන් තමයි ඒකට විශ්වාසය ඇති කරගන්න. ඒ නිසා වෙන කෙනෙක් දෙන උත්තර වලට වැඩිය නැත්නම් වෙන කෙනෙක් උත්තරයක් දෙන්න තියෙන ඕකම නැවත නැවත කරන්න කියන එක තමයි උපදෙස් දෙන්න තියෙන්නේ. ඒකට භාවනා කරනවා කියලා කියනවා. අත්දකපු දේ නැවත නැවත කිරීමට භාවිත කරනවා භාවනා කරනවා කියලා කියනවා. දැන් ওই ඔය ක්‍රමයටම ඕකම අපේක්ෂා කරනවා කියන එක නෙවෙයි. දිගට භාවනා කරනකොට දවසින් දවස ඕක පිළිබඳ වැටහීම එන්න පටන් ගන්නවා. මේ පරණ කරු මාත්‍රාවක් දාලා ඉදිරිපත් කරන ප්‍රශ්නේ හීලා නැති ආනාපානය මෛත්‍රී භාවනාව ස්කන්ධ විදර්ශනාව දෙතිස් ගුණප භාවනාව තුළින් ක්‍රියාශීලීව සිත සමාධිගත වන අතර මෙම ආනාපාන සති භාවනාව තුළින් සිත ක්‍රියාශීලී තත්වයට පත් කරගන්නේ කෙසේද ආනාපාන සතියේ දෙන කම්මැලි බව මගහරවන්නේ කෙසේද වරහන් ඇතුලේ නිතර සිත ආනාපාන සතියේදී බැහැර වේ ඒක සඳහා මුල් කොටසින් ලියලා තියෙන ප්‍රකාශයේ මුල් කොටසෙන් උපදේශයක් ගන්නවා නම් එක්කෝ මෛත්‍රී භාවනා එක්කෝ ස්කන්ධ මොකක් හරි Tamanට හොඳයි කියලා හිතන භාවනාවට විනාඩි 5 10ක් දාන්න. තාලා හොඳට ඒකෙන් ගන්න පුළුවන් උනන්දුව, ඒකෙන් ගන්න පුළුවන් එකලස අරගෙන ඒක දාන්න ආනපන. එතකොට Tamanට තේරෙයි ආනපන එච්චර නෑ. ඒක නිකන් නිකන් පතලෝදී බතු කන්නා වගේ එච්චර රස නෑ. කුකුල් මාසු මසුයිපත් කන්නා වගේ නෙවෙයි. නමුත් එහෙම කරන යනකොට කම්මැලි හිතුනොත් මතක තියානින්න ඒ අර වෙන කලින් කියව භාවනාවල තියෙන මේ උද්‍යෝගයේ සහ භාවනාවට කැමැත තිබුණට එතනදී කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ මේ ආනාපානය කරගෙන යනකොට එන කම්මැලිකම හරහා තමයි. ඒකාකාරීකම හරහා තමයි. නිජමත ගතිය හරහා තමයි. ඒකට බුදුරජාණන්සේ කම්මැලිකම නිජමත ගතිය කියන්නේ විරාගය කියලා කියන්නේ. රාගය අයින් වෙනවා. එතකොට එපා වෙනවා. එහෙම නැත්නම් මේ හුදේකලා වෙනවා හිතේ. ඉතින් ඒකට දරා ගන්න බැරි තරම් එනවනම් වරින් වර අර Tamanට පුරුදු භාවනාවකට දාලා ඒ කියන්නේ මෛත්‍රී භාවනාව හෝ බුද්ධානුසතිය දාලා ආයසරයක් හිත සමාධිගත වුණාට පස්සේ දාන්න ආනාපාන. කෙලස් කැපෙන වෙලාවට තමයි කම්මැලිකම එන්නේ. ඉතින් ඒකෙන් පිටපැන්න ගියොත් අපි මේ පට්ටලේ හරි ගිය ගමන් අපි වැඩ පොලින් අයින් වෙලා යනවා. ආයසරයක් කරනකොට පට්ටලේ ගැලවිලි ඉතින් ආයෙ පට්ටල් කරලා තියලා ආයෙ යනවා. ආන්නේ වගේ අපි නිකන් ගෙපල කපනවා විතරයි ගෙයි හදන්නේ. ඒ නිසා ආනාපානට ගිහිල්ලා ආනාපානේ කම්මැලිකම ආවට පස්සේ කම්මැලිකම අරමුණු කරන්න. නීරසකම අරමුණු කරන්න. ඒකාකාරීකම අරමුණු කරන්න. නිදිමත ගතිය අරමුණු කරන්න. එතකොට තේරෙයි දැන් තමයි කෙලස් කැපෙන්නේ. ඒ තියෙද්දි කරන හැම චිත්තක්ෂණයකම රාගයේ අනිත් පැත්ත, තණ්හාවේ අනිත් පැත්ත, විරාගය, කෙලස් කැපීම සිදු වෙනවා. එතකොට වෙහෙසයි. හරියට හැක්සෝ බ්ලේඩ් එකක් ගන්න යකඩයක් කපනවා වගේ. උදේට තේරෙනවා මේක රත් වෙවි කැපි කැපි යන හැටි. එහෙම නැතුව රැක්සබේඩ් එක අනිත් පැත්තේ යකඩේ උල උලා හිටපම හරි ජොලි වැඩේ. හැබැයි තින් යකඩේ කැපෙන්නේ. රැක්සබේඩ් එක අනිත් පැත්තේ දාලා ඔය නිකන් අතුල් අතුල්ලා ඉන්න පුළුවන්. ඔය ඒක තමයි අනික් භාවනා කියන්නේ. ඒ වයිද කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්න නම් අර පීරි ගෑවෙන්න ඕන. ඒ නිසා වෙහෙස නම් අරකින් ටිකක් කරලා මේකට දාන්න මේ පෞරුෂත්වයක් හදාගන්න මේ ආනාපානේ හදා එන මේ නීරසකම කම්මැලිකම ප්‍රතිපදාන් උපයපුදයක් බව දැනගෙන ප්‍රයත්නකින් උපයපුදයක් බව දැනගෙන ඒකේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් වැඩි කෙලස් ප්‍රමාණයක් ආස්ත්‍රෝ ප්‍රමාණයක් ක්ෂය වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක දිගට කරනකොට වෙහෙසයි. එතකොට අර වගේ පොඩ්ඩක් වෙන එකට දාලා හිත අලුත් වෙඩියා කරගන්න එකයි කරන්න තියෙන්නේ. ගරුතර ස්වාමින්වහන්සේ මට පෙරට වඩා සිතුවිලි පිටතට ගමන් නොකරන නොකර ආනාපානසති භාවනාවේ යෙදෙන්න පුළුවන්. නමුත් භාවනාව අතරතුර නිදිමත ස්වභාවයකුත් නැතිව හිස පහතට කඩා වැටෙනවා. එසේ වන්නේ කිමදයි ඔබ වහන්සේගෙන් අසා දැන ගැනීමට කැමැතියි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවායි ප්‍රාර්ථනා කරමි. උතර බලන්න හිත කඩා වැටුණාට සතියේට මොකද වෙන්නේ කියලා දන්නවනම් හිත කඩා වැට තියෙනවයි කියලා සතිය කඩලා නැත්තම් ඊදියවගෙන ඉච්චර කනගාටු වෙන්නේ නැතුව දුවට බලන්න දැන් මට මං පටන් ගන්නකොට නම් හිතියේ හිස කෙලින් කරගෙන දැන් හිස කඩා වැටලා තියෙනවා කියලා සතිය ඒකට යොමු කරන්ඩ හදන්න යන්න එපා. එතකොට සතියෙම නැගිටවල හරි ගසලා දෙයි. ඒක නිසා ඒ භාවනාවේදී කයට හිත ගියොත් ඉදියව අපිට ඕන විදිහට පාත් ගන්න බැරුව යනවා. ඒක නිසා කවුරු හරි හොඳට සමමිතිකව භාවනා කරගෙන ඉන්න පොටෝල තියෙන්නේ තන්නේ කර පචේ කරන්න. කිසිම තැනක භාවනාවක් නැහැ කැමරාවට කරන වැඩක් විතරයි. භාවනා කරන මිනිහා ඈතින්ලා කියත හැකි මිනිස්සයා විවේක වෙලා ඉන්නේ. ඉරියව Taman ඕන විදිහට පවත්වා ගන්න බෑ. සමහර අය ඒක දන්නවා, සමහර අය දන්නේ නැහැ. දන්නවනම් උත්තරයක් තියෙනවා. නිසා මේ ඉන්න ඉරියව්වේ පවතිනවා නම් හොඳට ඉද්ද ගැහුවාගේ අමු බොරුව ගෙනින බව මතක තියාගන්න. ඒ තාක්කල් භාවනාවක් වෙන්නේ නැහැ. භවනාව යන්න පටන් ගත්තට පස්සේ කයට මොනවද වෙන්නේ වෙන්නේ කියලා ඒ නිකන් නිින්ද ගියාට පස්සේ අපේ කය විස්්‍රාම වෙලානේ තියෙන්නේ. හොඳටම විස්්‍රාම වෙන්නේ මරණයට පස්සේ. ඒකට කියනවා සවාසනය කියලා. යෝග ව්‍යායාම කරලා අන්තිමටම ඇඟ හෙලන පොළොව මත මරුණාම වැටෙන හැටිට ඒකට විනාඩි 15ක් ඉන්න කියනවා සම්පූර්ණ ඇඟ පණ වෙනවා. මොකද මරුණාට පස්සේ රඟපාන්න වෙන්නේ. නැග ඔය දිනනවා. ඒකට ඒක තමයි හොඳම ඉරියව්ව. භාවනා කරනකොටත් මලාසේ මේ ශරීරයෙන් අපි සමුගත්තට පස්සේ රූකඩේ තියෙනවා. ඒක නිකන් හිස් මල්ල කෙලින්නෝ සිටී වාගේ බෙල්ල ටිකක් පාත්‍රන බෑ අවබෝධයෙන් ඉන්න හදන්න නැතුව. එතකොට කියන්න පුළුවන් මේ ශරීරය වත් ශරීරයවත් මට ඕන විදිහට පවතින්නේ යම් වෙලාවක ශරීරය මට ඕන විදිහට පවතිනවා නම් එතන භාවනාවක් නැහැ. එතන රඟපෑමක් තියෙනවා. අහිංසක ගතියක් නැහැ. ඒ නිසා මේක හොඳට වාර්තා වෙලා තියෙන හොඳයි. එහෙම බෙල්ල පාත් කරගෙන ඉඳි සතිය තියනවාද කියන එක බලන්නයි මම මේ අවධානය යොමු කරවන්න හදාගන්නේ. කරතර ස්වාමීන් වහන්සේ පෙර දින රාත්‍රී පරයන්ක භාවනාවේ මුල් අවස්ථාවේදී ඊට අපහසුෙන් උදරයේ පිම්බීම හැකිලිම සිදු අතර පසුව ක්‍රමක්‍රමයෙන් සියුම් දැනීමක් බවටපත් වී ශරීරයට සුවයක් දැනෙනි. ඉඳගෙන සිටින බවද දැනෙනි. සිතට වෙනත් සිතුවිල්ද ඇතිවෙමින් නැති වෙමින් යන බවක් දැනිනි. ශරීරයේ සෙලවේ නොහැකි ලෙස තදවීමක් දැනෙන අතර ශරීරයේ සිදු වූ වේදනාවන්ට සිත යොමු කළ පසු ඒවා දුරුගිය බවද දැනුනි. මෙලෙසින් පය දෙකක පමණ වේලාවක් ගත වී ගිය පසු ශරීරයේ ඉබේම ලිහිල් වූ බව දැනුනි. ඇත්තර බැලුව විට සිතට සතුටක් දැනුනි. මෙම විස්තරය පිළිබඳව ඔබ වහන්සේගෙන් අදහසක් හා උපදෙසක් බලාපොරොත්තු වෙමි. පෙරවන් නැයි. මේක දිගට කරන්න ඕනේ. මේ වගේ එකකින් අපිට එක හීනකින් එළි වෙන්නේ නැහැ. මේ ශරීරයේ එක එක පටවි ධාතු ආපුවම වැగిරෙන ගතිය පෙන්නනවා. වායෝ ධාතු අඩු වෙච්චාම සහැල්ලු ගතිය පෙන්නනවා. පුම්බන ගතිය නැත්තම් එනවා. බර ගතිය හැලු ගතිය එක එක දවසේ කවදාකවත් එකම දේ දෙසරක් එන්නේත් නැහැ. එක එක දේවල් වලට එනවා මේ හැම එකටම උත්තර වදින්න යන්න එපා. මේ බුඩා අත්දැකීම් වැඩි කරන වැඩි කරන යනකොට peerෙයි මේවා මේ අතින් අතට මාරු වෙයි මාරු වෙයි යන්නේ මේවා පිළිබඳව ඇයි මෙහෙම වෙන්නේ කියලා අහන්නේ හරියට මේ අත්දැකීමට විරුද්ධව යෑමක් වගේ. අත්දැකීමට කෙනෙහිල්ලක්. අත්දැකීමට අරියාදුවක් වගේ. ඒක නෙමෙයි කරන්න තියෙන අත්දැකීමට සාදර වෙන්න ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න තමයි තේරෙන්න පටන් ගන්නවා. මේ මම කියලා මගේ කියලා හිතාන හිටියට මේ කය වැඩ කරන්නේ වෙනම න්‍යාය පත්‍රයකට. හරියට උලඟට හෙල්ලෙන අඹ දැල්ලක් වගේ, කෙහෙල් දැල්ලක් වගේ. ඉතින් අපිට කියන්න බෑනේ අයි ඉතින් කොහොම උලඟට ගහ හෙල්ලෙන්නේ කියලා. ඇහෙති එහෙම තමයි. අන්නේ විදිහට මේක සම්පූර්ණ පැය ගණන් දවසේ වැඩි වේලාවක් ඒ ස්වභාවික දේට යන්න අරින්න නම් මේක ඇයි මෙහෙම කියලා අහන්න යන්න එපා මේ ඇයි කියලා අහන එක destructive question එකක්. අපිට අයිති නැහැ මේක ඇයි කියලා අහන්න. මොකද මගේ කරනම් කමන්නේ නැහැ. මම කෙරුවනම් කමන්නේ මේක සිද්ධ වෙච්ච දේ. අපිට බලන්න විතරයි අයිතිවාසිකම තියෙන්නේ. ඒකට විපස්සනා යෝගාවචරයි කියලා කියනවා. ඇයි කියලා අහන්න අයිතිවාසිකම බුදුහාමුදුර අපිට දීලා නැහැ. ඒක දේශපාලනඥයෙක්ගේ ප්‍රශ්නයක්. අපිට අවශ්‍ය නැහැ දේශපාලන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හිඳි ඉරියව්වේ ආනාපානය වඩා ආනාමයට වඩා නැගී සිට සක්මන් යෙදෙද්දී ආනාපාන අරමුණ වෙනම සිත රැඳී පවතී. පවතී නම් සක්මනේදීද ආස්වාස ප්‍රස්වාස අරමුණම සතිය පිටවා සක්මන් කරාට කමක් නැද්ද? එනම් සක්මන් භාවනාවට ආනාපාන අරමුණ යොදා සිහි කරමින් සක්මනේ යෙදීම වැරදිද? ඒකේ අවධාන වයක්කේ විතරයි හදන්න තියෙන්නේ ආනාපාන සක්පම් කරනට ඉබේ ආනාපාන වැටුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක මෙනෙහි කර කර ගන්න යන්න එපා. සක්මනේදී ආනපනි කරන්න යන්න එපා. නමුත් සක්මන් කරනකොට ඉබේ මතු වෙනව නම් ස්වභාවයෙන් බාධා කරන්නත් එපා. නමුත් ඒක නෙවෙයි මූල කර්මත්තානේ. මූල කර්මත්තානේ සක්මන. වම දකුණ ඉතින් අර කාවනම් ඒක වාසියට තියාගන්න. මොකද දානපණ කියන්නේ කය ඇතුලේ මම දැන් මෙතනනේ. නමුත් එයා ගියාට පස්සේ ආයෙ ගෙන්නන්නත් එපා. මෙනෙහි කර කර භාවනා කරන්නත් එපා. මේ මූල කර්මස්ථානයේ තියදී ආපු ආගන්තුක අමුත් එක් වතෙන් තියාගන්න ආනපානේ. හැබැයි වැරද්දක් නෑ. ඒක සතියේ තියෙන්නේ. එච්චරයි සුද්ධ කරලා දෙන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ කියාදුන් පරිදි මම දැන් මෙතන යනුවෙන් ඉරියව්වේ සිටන විට ආස්වාස ප්‍රස්වාස මෙනෙහි වූවා. ආස්වාස දීර්ඝ වශයෙන්ොත් ප්‍රස්වාස දීර්ඝ වශයෙන්ොත් දැනී ක්‍රමයෙන් කෙටි වී තුනී වී ආස්වාස ප්‍රස්වාස නොදැනී ගියා. එවිට හිස් තැනක සැහැල්ලුවෙන් සිටිනා බව දැනුණා. සිටිවිලි අවුත් නැවත නැති වී ගියා. ඒ ඔස්සේ හිත ගියේ නැහැ. ඒ හිස් බව දිහා උපේක්ෂාවෙන් බලා සිටියා. එසේ දීර්ඝ කාලයක් සිටිනා බව දැනුණා. නැවත ඇඟේ චංචල කම්පන ගති වේදනා හුනුසුම සුළුවෙන් දැනි ආස්වාද ප්‍රස්වාද මෙනෙහි වූවා. නැවත මම මුල් පරයන්කේ ඉරියව්වේම සිටි තත්වයට පත්වේගෙන එන බව තේරුණා. ඇස්තර බලන විට විනාඩි 45ක් ගෙවී තිබුණා. මගේ සතිය පිහිටුවීමේදී වැරදි ඇති වී නම් සමාවේ පහදා දෙනසේක්වා. මම මේ අස්ථානට ආදුණේක්මි. ඔබ වහන්සේගේ ධර්ම දේශනා සැටිවලින් අසා ධර්ම සාකච්ඡාවලින් ඇසෙන උපදෙස් වලින් මගේ භාවනා ප්‍රශ්න හුඟක් දුරට විසඳා gederදී භාවනා කළා. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනීය උතුම් නිවන අත් වේවා. ඔය දීලා තියෙන තොරතුරු හොඳයි. ඔක දිගට දිගට කරගෙන යනකොට තමයි මේක තව ක්‍රමසාවිදි දාලා මේක සුසර කරන්න ඕනේ. නමුත් ආරම්භයක් වශයෙන් මේ විදිහට ප්‍රශ්නයක් එනකොට ඒකට පිළියමක් tamam හොයාගෙන යන ක්‍රමේ බොහොම හොඳයි. නමුත් මේක අංග සම්පූර්ණ 100ක් හරියක නෙවෙයි. ඉස්සරහට කරගෙන කරන යනකොට ඔක භාවනාවෙමත් කෙරෙනවා. භාවනාවෙත් ඔක එකලස් කරලා දෙනවා. එකලස නැති වුණාට යන විදියවල හොඳයි. නමුත් අත්දැකීම් වැඩි වෙන්න වැඩියෙන්ට එකලස ඉබේම හැදෙයි කියලා විශ්වාසය පළ කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මීට වසර 5ක පමණ පෙර සිට අද දක්වාම පිම්බීම හැකිලිම අරමුණ වශයෙන්ගෙන දසනා භාවනාව වඩන්නෙමි. මෙලෙස මම භාවනා කරගෙන යන විට වෙනත් අරමුණු සිතුවිලි මාගේ සිතට දැන් නැගෙන්නේ නැත. භාවනා අරමුණේ පිම්බීම සහ හැකිලිම සිත ඇලී තිබෙන්නාසේ දැනේ. එවිට කාලය පිළිබඳ හැඟීමක් නැත. වේසක් දැනෙන්නේද නැත. හිත පිටතට යන්නේද නැත. පැයක පමණ හෝ ඊට වැඩිපුර කාලයක් භාවනාවෙහි මේ ආකාරයෙන් සිටිය හැකිය. මෙම தત્ත්වය ඇති වී දැන් මාස 6කට වඩා වැඩිය. මම නිවසේදී රාත්‍රී නිින්දට යාමට පෙර සහ අලුයම අවදි වී පැයක පමණ කාලයක් දිනපතා භාවනා කරමි. සක්මන් භාවනා කරන විටදී විටදීද හිත වම දකුණ යන අරමුණේ පවතී. හිත පිට ගියද හඳුනාගත හැකිය. ගරු ස්වාමීන් වහන්සේ මාගේ භාවනාවේ පවතින මෙම ඒකාකාරී ස්වභාවය හේතුව කුමක්ද? මම භාවනාව ඉදිරියට දියුණු කරගත හැකි ආකාරය පිළිබඳව කාරුක පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝාස ප්‍රාර්ථනා කරමි. එහෙම කෙනෙකුට මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවට ආවට පස්සේ දවසට පැය 10ක් 12ක් භාවනා කරනකොට ඔක වෙනස් වෙනවා. ඔගේ එක්ක පවත්වාගෙන යන්න බැරුව වැටෙනවා. එහෙම නැත්නම් පණිනවා පිම්මක් ඉස්සරහට. කොහොම හරි අහගෙන ඉන්නකොට තියෙන්නේ භාවනාවට යොදලා තියෙන කාලෙමදිකමේ ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. භාවනාව විසින් අනුග්‍රහ කරලා තියෙනවා. නමුත් Taman භාවනාවට අනුග්‍රහ කරලා නැහැ. ඒ නිසා බලන්න මේිට වැඩිය වැඩි පැය ගාණක් සක්මනට සහ පරියන්කට යොදන්න ඒකයි මෙතන මේ බඩගින්න පිපාසේ අන්න ඒකට උදව්කරනද නැත්නම් මේ වගේ භාවනා වැඩමුළුවට ආවට පස්සේ එක දිගට සක්මණ පරියන්කේ සක්මණ පරියන්කේ දිගට කරගෙන යන්න. එතකොට ඔය පාසි බැඳිලා වගේ තියෙන එක කඩලා හිත අලුත් වෙලා ඉන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින්වහන්ස භාවනාවට වාඩි පසු මම දැන් මෙතන සිටවිල්ලෙන් එක වේලාවක් පිරින විට හුස්ම වැටෙන බව ආස්වාදයේ දිග බව ආස්වාදයේ දිග බව පසු ආස්වාද කෙටි වී ප්‍රස්වාද කෙටි බව සංසිඳියාම ඊතා සෙමින් දැනේ. දෙමින් හුස්ම ගැනීම, හේලීම දැනි දැනි ඉන්නා විට ඊතා සියුම් හුස්ම ගලාගෙන යද්දී හිතලා හුස්මක් ගැනීමට අවශ්‍ය වේ. නැවත දිගටම මේ ආකාරයෙන් හුස්ම පවත්වාගෙන යද්දී ඇතිවීම නැතිවීම මෙනෙහි කරමි. තවදුරටත් මේ ආකාරයෙන් පවත්වාගෙන යද්දී අරහත ශූන්‍යතාවයේ අනිත්‍යයි අනිත්‍යයි දිගටම මෙනෙහි කරමි. අන්තිමේදී අනිත්‍යන වචනේ සීමටවත් හිතට ඉඩක් නැත. අනිත්‍ය යන වචනේ පවා නොකියවේ. ඉන්නා බවක්ද නොදැනේ. මේ අවස්ථාව ගැන පැහැදිලි කර දෙන්න මැනවි. පෙරුවන් සරණයි. ඔය මේකේදී අවසාන වශයෙන් ඔය කියන මෙනේ කිරි මොනක්වත් කරන්න යන්න නරකයි. භවනා තුනේ වේගන යනවනම් නිදාගෙන ඉන්න බබාට නලවිලි කවි නතර කරනවා වගේ බබාට නිින්ද යන දෙනවා මිසක්කා මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනේ කරන්න ඕ ඇතිව නැතිව මෙනේ කරන්න හදනවායි කියලා කියන්නේ බබා කූද්දනවා වගේ වැඩක්. නිසා ඒ අනවශ්‍ය යෙමෙනී කිරීම භාවනාවට මේ යන්න දෙන්න කියලා බලන්න කිසිම ප්‍රයත්නයක් නොකර චේතනාවක් පහළ නොකර අදිෂ්ඨාන නොකර භාවනාව ඕට පයිලටින් දාලා මැෂින් එකට හේම දුවන්ඩරලා ආහසයන්තරව ගෙනියනා වගේ කොච්චර වෙලා චේතනා විරහිතව නිදැල්ලේ එහෙම නැත්නම් අනායාසයෙන් භාවනා කරගෙන යන්න පුළුවන් බලන්න ඒ ටික තමයි අපිට මේ ශරීරයේ ඇති හැටි තේරුම් ගන්න පුළුවන් ක්‍රමය ඒ ශාරීරික පැවැත්මට හිත නොයොදා චේතනා නොකර විඥාන පහළ නොකර කොච්චර වෙලා යන්න පුළුවන්ද දෙන්න කියන එක නම් කිසිම කෙලෙසයක් එකතු වෙන්නේ නැති වෙලාවක්. මොනම කරත් මේ වෙලාවේදී හැමදේම සංස්කාර වෙනවා හැමදේම කර්ම වෙනවා. තම මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. මැෂින් එක ඕටෝ පයිලට් එක දානවා. එහෙම නැත්නම් ස්වයංක්‍රීයව යන්න අරින්න. එතකොට තමයි දැනෙයි මේ මැෂින් එක හොන්දටම දුවන්නේ ඇඟිලි ගහන්න නැති වෙලාව. අපි ඇඟිලි ගහනකම් ඒක විසම රෝදය දෝප කරත්තයක් වගේ එහෙම දුවනවා මේකට යන්න අරින එකයි කරන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේගේ උපදෙස් පිළිපදින් භාවනාවේ දෙන යෝගියෙක්මි. මුල් කාලයේදී මාහට ආස්වාද ප්‍රසආසවත් හඳුනා ගැනීම නොහැකි විය. ඒත් ක්‍රමයෙන් ඊට දියුණු තත්වයකටපත් විය. ආස්වාද ප්‍රසආසයේ දිග කෙටි බව, රළු බව, සියුම් බව, උණුසුම, සීතල හඳුනා ගනිමින් ඒ සිහින්ව ගොස් සියුම්ම නොදැනී යන බව දිටිමි. විටක කන් වලින් රස්නයක් පිටවනසේ පපුවට දැඩි පීඩනයක් ඉර කරන වාසේ කය ඉහළට යන වාසේ වැනි කායක වෙනස්කම්ද දැනුනි. එසේම විටක කයට සැහැල්ලු ගතියක්ද දැනුනි. මේ වෙනස්කම් දකිමින් එක වේලාවක් සිටීමට පුළුවන් විය. මෑතක සිට සිත පරයන්කයට හිඳගත් විට සිත නොයෙක් අරමුණු ඔස්සේ දිව යයි. ආස්වාස ප්‍රස්වාසයවත් හඳුනා ගැනීමට නොහැක. නැවත මුල්ම කාලයේ ඉන්න වාසේ මට හැඟේ. මේ ගැනම සිතීම නිසා කෙලෙස්ද තව තවත් වැඩි වේ. මාහට කුමන අකුසල කාලයක් උදා වී ඇද්දයි විටක සිටේ. මාහට අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ පැහැදිලි කර දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. මේ විදිහට භාවනා කරන යනකොට තමන්ට ඉස්සර රාත්තල් ගන්න ටොං ගන්න දැන්න තිබුණු කෙලෙස් දැන් ප්‍රමාණ වශයෙන් පේන්න පටන් ගන්නවා. හිතවිලි වශයෙන් වේදනා වශයෙන් නුරුස්නා ගති වශයෙන් එන්න පටන් ගන්නවා ඒක අර ඇහැට කුණක් වටනවා වගේ කැවෙන්න පටන් ගන්නවා නමුත් මෙතෙක් කල කෙලස් තිබුණාට දැනුනේ නැත්තේ හිත ගුරුසු නිසා දැන් හිත සිවුම් වෙනකොට මේක දැනෙන්න පටන් ගන්නවා එතකොට ඉතන මේක කවදාවත් කෙලවර වෙන එකක් නෑ මේක මහා කාලකන්නිකමක් කිය. නමුත් මේ පේන්නේ භාවනා කරපු නිසා ඒක නිසා ඒතිෙදිත් කාලසටහන කඩන්න නැතුව භාවනා කරන්න පුළුවන් නම් නිජපතා ඒ යෝගාවචරය බුදුහාමුදුරුගේ උපදේ කරන කෙනෙක්. කෙලස් නොදක කරන භාවනාව නිකන් තිත්තම සුඛයක් විතරයි කිසිම කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. මෙතන තේරෙනවා අපි කොච්චර කෙලස් නොකරන හිතාන හිටියත් හිත හිත දුවන්නේම කෙලෙසට. ඒක මේ බල්ලෙක් කොච්චර ගැට ගහගෙන ගියත් අසුචි ටිකක් දැක්කොත් ඌට එක්ක කණ්ඩ ඕනේ නැත්නම් ඉඹලා හරි බලන්න ඕනේ. ඉතින් ඇදගෙන යන මහත්තයාට ලැජ්ජයි. ඒකට බල්ලට ලැජ්ජ නැහැ. බල්ලට ඕනේ ලනුව කඩාගෙන ගිහිල්ලා හරි අසුචි ටික කන්න. කබරේක් දැක්කොත් බලුකුණා ඌට රාජභෝජනය. අපිට බලානින්න කැතයි. බැඳලා තිබ්බත් ඌට බලුකුණ කන නිසා අපි කොච්චර කෙලෙස් නොකරන ඉතන හිටියත් හිත කොච්චර කෙලෙස් බරිතද හිත කොච්චර කුඩල තෙතමනට අදිනවා වගේ අදිනවද කියලා දකිනකොට පුදුම අප්පිරියාවක් එන්න පටන් ගන්නවා. නමුත් ඒ වෙලාවේදී විතරයි අපිට කෙලෙස් පිළිබඳ හැඟීම අනුන්ගේ වනේ මේ Tamange මෙව්වා. ඉතින් මේකට මුහුණ දෙන්න පෞරුෂත්වයක් ඕන. මේ වෙලාවේ ගිහිලා කෙලෙස් නැති වෙන්නේ නැති විදියට මොනවාරි බීලා පුදියගෙන හිටියට හරියන්නේ නැහැ. ඒත් ඔය වැඩි වෙනවා. ඒතර ගාණ දන්නේ දැන් ගාණ දන්නවා. ඉතින් මේ ගාණ දන්න එක කරදරයක් වෙනවා නම් එයාට දැනුම කරදරයක් කරගත්ත જાති යෝගාවචරේ. අස්පනා අපිට එන දැනුම කරදරයක් කරගන්න. ඒකයි අපි මේ ශාසනයක ඉඳලා වැඩ කරන්නේ බුද්ධ ගෞරවයක් ඇති කරගෙන මේකට බලලා මේ තියෙද්දි කෙලෙසෙනවා තමයි චිත්ත පීඩාවක් වෙනවා තමයි වෙහෙසයි. නමුත් බුදු වතක් විදියට වෙලාවට වාඩි වෙන්න. බුදු වතක් විදියට වෙලාවට සක්මන් කරන්න දිගට කරන්න. එතකොට ඔක ගිය දවසේ තේරෙයි මේක උගුරට උරා බේත් බොන්නා වගේ මේක හරහා යන්නේ නැතුව මේකට උත්තරයක් නැහැ. පැමිණිච්ච වෙලාවේදී කලදුතු කල බල ඉරණ කිව්වා වගේ ලිකෙලේසියක් තියෙද්දි භාවනා කරනකොට ඒකට භාවනා කරනවා කියලා කියයි. එහෙම නැතු මේවා පේන්නේ නැති වෙලාවේ භාවනා කරනවා කියන එක පාළුගේ වළම් බෙදෙනා වගේ එච්චර දක්ෂකමක් නෙවෙයි. ඒ නිසා මේක හොඳ එළම සිටි අවස්ථාවක්. චිත්තක්ෂණේ දෙක චිත්තක්ෂණේ දෙක ඔයත් තියෙද්දිම භාවනා කරගෙන යන්නේ. එතකොට කවදා හරි පුදුම සතුටක් ඇති වෙනවා මගේ රාජකාරිය මම කරනවා කියන අදහස. ගරු ස්වාමින්වහන්සේ මම සක්මන් කරන්නේ දැස පියාගෙනේ ආපසු හැරෙන තැනදී පමණක් දැස මද වශයෙන් විවෘත කරමි. සක්මනේදී මට සමාධිය පැමිණ බව දැනේ. නමුත් ඒ ස්ථිරව දිගටම පවතින්නක් නොවේ. හැරෙන තැනදී සිත විසිරෙන්නට නොදී ආයාසයෙන් දැක ගනිමි. දැස පියාගෙන සක්මන් කිරීමේ යම් වැරද්දක් ඇද්ද යන්න පාදා දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ධර්වං සරණයි. පොදු උපදේශය තමයි සක්මනේදී ඇස් වහන්න එපා. හිතේම හැම කරන්න. නමුත් ඒක කරන්න එපයි කියලා තියෙනවා. ඒ නිසා ඇස් දෙක අරගෙන සක්මන් කරනවා. ඒකට ඇහෙන් සංඥා එද්දි නැත්තම් රූප පෙනෙද්දි වම දකුණ බැලිල්ල තමයි මේකේ තියෙන අභ්‍යාසය. කනෙමු සද්ද ඇහෙනවා, චේතනාවකුත් වැඩ කරනවා. ඒතිෙද්දි ඒතනදී ඇස් දෙක වහගත්තට පස්සේ මේ අපි කරන පරිේශනයේ විචල්්‍ය සාධක වෙනස් වෙනවා. ඒ නිසා ඇස් දෙක අරගෙන කරන භාවනා පුරුදුකරනද එතකොට මේට වැඩිය වීරිය අවදි භාවය මේ වැඩි වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ විකාල භෝජනයේ පිළිබඳව ඇත් සටහන් පත්‍රිකාව පාලියෙන් ලිය ඇති නිසා තේරුම් ගැනීම අපහසුය. කිරිසහිත ආහාර සහ සපාකන ආහාර විකාලයේ අනුභව කිරීම නුසුදුසු බව දනිමි. විකාලයේ මාමයිට් කිරි අඩංගු නොවන ටොෆි වර්ග, කිරි රහිත චොකලට් වැනි සපාක් නොකන ආහාර වර්ග ගැනීම සුදුසුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය අපිට පුළුවන් සාමාන්‍ය දල වශයෙන් මතක් කරලා දෙන්න මෙන්න මේවයි තියෙන්නේ කියලා. ඒක ඉවර වෙන exhausting list එකක් හදාන්න බෑ. ඒක නිසා ඒ දාලා තියෙන පත්‍රිකාවේ කිසිම පාලි වචනයක් නැහැ සිංහලට දාලා නැති. දැන් පාලි තියෙනවනම් අජීර්ණ නම් ඒක දිහා බලන්නේ නැතුව ඉතුටි කියවපම හරි. පාලි තියෙන්නේ තෙද වැඩි කරන්නයි ඒකේ. ඒක නිසා පුළුවන් තරම් බලන්න මේ කන්න පුළුවන් જાති ලයිස්ට් හොයන කකා ඉන්න නෙවෙයි මෙහි ආවේ. ඒකට උත්තර දෙන්න නෙවෙයි මම මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. කරුණා කරලා බලන්න ඒක නැතුව මැරෙන්න යනවනම් ඔය මොනවාරි කෙරුවට කමන්නේ මේ තිල් පවන්නේ කරලා ඉවරලා. මේ කරුණා කරලා මේ භාවනා යෝගාවචරයක් වෙන්න බලන්න. තියෙනවා ඇත්තට මෙහෙම ලයිස්තුවක් තියෙනවා. ඉතින් ඒක ඉවර කරලා දෙන්න බෑ. ඉතින් ඒක නිසා ওই දීලා තියෙන ලයිස්තුව කියවලා මෙන්න මේ දේ කැපද නැද්ද කියලා ප්‍රොඩක්ට් එක පෙන්නලා කිව්වොත් ඒ වෙලාවට ඒක හොඳයි නරකයි විතරක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් පොදු ලයිස්ට් හදන්න මම ඇවිදිනකොට මම දන්නවා එක එක තැන්වල එක එක උපක්‍රම උපමාන තියෙන. ඒක නිසා පුළුවන් තරම් මේ ඉන්න ටිකේ භවනා නොකරත් කමන්න සිල් කඩන්න නැතුව ඉන්න පොඩ්ඩක් උත්සාහ කරන්නකෝ. එතකොට හරියනවා වැඩි. අපි පූජනීය ස්වාමින් වහන්සේ සෝතාපන්න මාර්ගයේදී යෝනිසෝ මනසිකාර්යය අත්‍යවශ්‍ය අංගයක් ලෙස සඳහන් වෙනවා. කයේ ඉරියව්වේ හා හුස්ම රැල්ලේ හිත පිහිටුවීම යෝනිසෝ මනසිකාරයෙන් දිනුවට හේතුන ආකාරය පහදා දෙන තේක්වා. ඉතින් මට දැනගන්න ඕනේ මේ විදිහට කයේ හිත පිහිටුවාම නැත්නම් වර්තමාන හිත පිටවම වැටෙන ආකාරය කියනවනම් අන්නේ වචන හරහා මට මේකට උත්තර දෙන්න පුළුවන්. ඒ මේ රචනයේ ලියුපෙකන දැනට අත්දකලා තියෙනවද සතිය පිහිටපු වෙලාවක් කයේ හෝ ආනාපානේ අන්නේ විස්තර ටික දෙන්න. එතකොට මට කියත හැකි ඒ වචන හරහා යෝනිසමංස්කාරය ඒ විතර කියන්නේ නැතුව තමයි භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් ටික කියන්නේ නැතුව මට කියලා දෙන්න බාධාවක් නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා තමන් දැන් සතිය පිහිටවලා තියනවද? ඉරියව්ව හිත හිටලා තියනවද? සතිය පිහිටලා තියනවද? මොකද්ද එතකොට සාක්ෂි උනේ අත්දැකී අත්විඳ කියන එක මට දෙනවනම් මම ප්‍රශ්නේ ගන්නවා. නැත්තම් මම ඉල්ලා හිටිනවා ආයෙසර ප්‍රශ්නේ පිරිසුදුව ලියලා ඉදිරිපත් කරන්න කියලා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.